ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අලුත් භාවනා වැඩමුළුවක් පටන් ගත්ත පළවෙනි දවසේ ඉතින් අපි පළවෙනි දවසේ මේ වෙලාව වෙන් කරගෙන තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකටයි නැත්නම් අපිට උගල ධර්ම සාකච්ඡාවක් කියලා කියන්න පුළුවන් ඉතින් ඒක සඳහා දැනට ලිඛිත ප්‍රශ්න වර්ගයක් ඉදිරිපත් වෙලා තිනවා මම ඒකෙන් ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා ඉතින් අතර වාරයේදී කාට හරි තම තමන්ගේ භාවනාවට සම්බන්ධ මේ පිළිසෙට මේ වෙලාවට අදාළ මාතෘකා තියෙනවනම් මතු කරගන්නයි කියලා මම ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරනවා වාර්තාගත වීමේ පහසුව පිණිස ප්‍රශ්න අහන වෙලාවේදී කරුණා කරලා ඒ දීලා තියෙන මයික් එකට ක්‍රියාත්මක කරලා කතා කරන්න. එතකොට ප්‍රශ්නයක් වාර්තා වෙනවා. එහෙම නොවුනොත් වෙන්නේ ප්‍රශ්නේ වාර්තාගත නොවීම නිසා අපිට වෙන කෙනෙක් මේ වැඩපිළිවෙලේ වார்த்தාවට අහුම්කම් දෙනකොට උත්තරේ විතරයි සටහන් වෙලා තියෙන්නේ. දැන් ලිඛිත ප්‍රශ්න වල ඒ වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා මේ තියෙනවා නම් ඉස්සරහට ප්‍රශ්න තියෙනවා නම් එදී ඇති මයික් එකට කතා කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. පළවෙනි ප්‍රශ්නේ භාවනා කිරීමේදී එකම ඉරියව්වක හිඳ ගැනීමට අවශ්‍යමද නොවේ නම් පහසු ඉරියව්වක සිට භාවනා කිරීම භාවනා යෝගියාට සුදුසු නොවේද කරු ස්වාමීන් වහන්සේ පිළිසුරක් වදාළ මැනවි. වර ප්‍රශ්නේ වර්ණගලා තිනකොට පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා. එකම ඉරියව්වක හිඳ ගැනීමට අවශ්‍යමද නොවේ නම් පහසු ඉරියව්වක සිට පහසු ඉරියව්ව එකම ඉරියව්ව නම් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. උත්තරෙත් එච්චරයි. සමහර පහසු ඉරියව්ව තමයි එකම ඉරියව්ව. පහසු නැත්නම් ඉරියව්ව ඉරියව්ව වෙනස්කරනද වෙනස් කරලා නැවතත් මූල කර්මස්ථානට නැත්නම් තමන්ගේ සතිය පිහිටීමට අනේකයි තියෙන නිසා භාවනාවට තියෙන එක මීරියව බුදුරජාණන් වහන්සේ විසින් අපිට මේ අනුමත කරන්නේ ගුරුවරයෙක් අනුමත කරන්නේ Taman වාඩි වෙලා හතර ඉරියව්වෙන් විශේෂයෙන්ම ඉඳගෙන ඉන්න ඉරියව්වේ වුණත් පරියංකේ ඉන්න ඉරියව්වේ වුණත් ගොඩාක් තියෙනවා අර්ධ පරියංකේ බද්ධ පරියංකේ වීරාසනේ සුඛාසනේ ආදි වශයෙන් මේ පරයන්ක. ඉතින් ඒ වයිදී පහසුම ඉරියව්වෙ ඉඳ ඒක සඳහා ඒ සුද්ධෙක් මේ ගැන කියනකොට කියලා තිබුණේ ਸਰවචනාංශගේ රූපය අරගෙන විග්‍රහ කරලා පෙන්ලා තිබුණා ඒ ਸਰවචනාංශගේ හිටිපිලිම ගත්තාම මේ වාඩි වෙච්චාම සම්පූර්ණ ත්‍රිකෝණයක් බිම වදිනවා අත් දෙක අත් දෙක මෙහෙම තියාගත්තාම මිශරේ තිබ්බ පිරමීඩයක හැදෙනවා මේක කොහාටක්වත් පෙරලෙන්නේ නැහැ වැටෙන්නේ නැහැ ඉතින් මේ ක්‍රමයට තමයි වේය උඹහ බඳින්නේ. මේ ක්‍රමයට තමයි චෛත්‍යයක් ගොඩනගන්නේ. මේ විදිහට තමයි ලෝකේ තියෙන ඕනෙම පැරණි ගොඩනැගිල්ලක් හැදිලා තියෙන. ඉතින් තමන්ගේ ශරීරය හදාගන්න ඕනේ පුළුවන් තරම්. ඒ කියන්නේ දර්ශ්‍ය ක්‍රමේන පුළුවන් තරම් මේ මුළු ප්‍රදේශයේම පොළවේ වදින්න. ඉතින් ඒක ලේසි නෑ. ඒ මොකද අපි අවුරුදු 10 ගණක් මේ පුටු වලට වාල් වෙලා. ඉස්සර සිංහලෙන් ඉඳගත්තේ බිම. දැන් උනත් දෙබල මනුස්සයා ඉස බාන්නේ එයා බිම ඉඳ ගන්නවා ඉසබාන මිනිහත් බිම ඉඳ ගන්නවා දැලිපියෙන් ඒ බාන ආසනය කියලා ඉස්සර තිබුණේ මේ පුතුවට නෙවෙයි ආසනය කියලා කියන්නේ තමයි ඉඳගෙන ඉන්න ඉරියව්වට තමයි ආසනය කියලා තියෙන්නේ පසු කාලීන අපි අර විදේශ ආක්‍රමණ නිසා අපේ ඉන්දියන් වැසිකිලි ක්‍රමයේ විදිහට දැන් වෙස්ටර්න් වැඩිකි වැසිකිලි ක්‍රමය ඇවිල්ලා තියෙනවා ඉන්දියන් ක්‍රමයට කියන්නේ බිම වාඩි වෙන එක බටහිර තාලේ තියෙනකොට උඩ වාඩි වෙලා කරන්නේ ඒකේ වැසිකිලි කෘත්‍ය වෙන්නේ නැහැ සම්පූර්ණට එළියට යන්නේ නැහැ. මොකද ඒකට කම්මැලි. වෙන එකක් නෙවෙයි. ඒ නිසා ඉරියව්වේදී පහසුම ඉරියව්ව තමයි මේකදී අවශ්‍ය කරන නමුත් ඒක දැන් මම මේ වැඩේට බහැලා මම 77 78 වගේ ඉඳලා මට පුදුම ආසාවක් තිබුණා ඒ කාලේ බද්ද පරයන්කට යන්න. ඒ කියන්නේ ආසා ඉඳගෙන ඉන්න. ඉඳගෙන ඉන්න බෑ කොහොමඩක්වත් මම කඩිගාය. දඟලනවා. බද්ද පරයන්කට ගියාට පස්සේ ඉතින් හරිය ආසයි මේ හරි ගස ගන්න. දැන් අවුරුදු 30ක් විතර ඉඳලා ඒත් මට සම්පූර්ණ බද්ධ පරියන්කට යන්න බෑ. සාමාන්‍ය බද්ධ පරියන්කට විනාඩි 40ක් 45ක් විතර ඉන්න පුළුවන්. ඉතින් බලන්න අර භාවනා කරද්දී අවුරුදු 40ක් විතර යනවා මේ ඇඟ හැදිලා එන්න. ඉතින් මම පටන් අර ගන්නකොට 26 27 වගේ වයස තිබුණා. ඉතින් දැන් මේ වෙනකොට ඒත් එක්කම හැදිච්ච නිසා යම් ප්‍රමාණයකට පුළුවන්. ඒත් හොඳට වයස කියලා පටන් ගන්න කෙනාට ඉච්චරක්ක් කරන්න බෑ. එච්චරක්වත් කරන්න බෑ මොකද ඇඟ ඒකට දඬු වෙලා ඉවරයි. නමුත් විද්‍යානුකූල සොයාගැනීමක් ඇටියට කියනවා දිගටම ව්‍යායාම කරනවා නම් අවුරුදු 7කට සැරයක් අපේ ඇඟ අලුත් වෙනවා කියන. ආහාර වලින්, කන ද්‍රව්‍ය වලින්, ද්‍රව වලින්, වායු වලින්, වායුම බොහොම ඉක්මනට අලුත් වෙනවා. ද්‍රව ඊටත් ටිකක් අඩුවෙන් අලුත් වෙනවා. ඝන ද්‍රව්‍ය තමයි අලුත් වෙන ගොඩක් කල් යන්නේ. අවුරුදු 7 යනකොට ඔක්කොම අලුත් වෙන නිසා දීර්ඝ කාලීන සැලසුමකින් එමීට එමීට හදාන යනවනම් ඉරියව හදන්න පුළුවන්. නමුත් ආධුනිකයට කියන්නේ පහසුම ඉරියව. ඉඳගෙන බලන්න අපි මෙහි හදලා තියෙනවා අර ලිබංකු වගේක් හදලා තියෙනවා. ඕනේ නම් ඒකේ කකුල් දෙක පිටිපස්සට දාලා වාඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බද්ධපරයෙන් කිඹීම පුළුවන්. එහෙම නැත්නම් ස්ට්‍රේට් බෑක් චා කියලා කියන පිටිපස්සේ ඇඳ කෙලින් තියෙන කුටු තියෙන. ඒ පුටුවක වාඩි වෙලා අර ඒබ්‍රහම් ලින්කන් හිටගෙන ඉන්න ෆොටෝ එකක් තියෙන ඇමරිකාවේ. ඒ වගේ වාඩිලා ඉන්න පුළුවන්. ඒ නිසා ඒක දෙන්න. ඒ නැත්නම් ඇඟ යාලු කරගන්න ඇඟ ආද කරගෙන ඇඟත් එක්ක යන ගමනක් යන්න ඕනේ. ඇඟ නිකන් දණු කඳේ තියලා ගැහුවා වගේ කුරුසෙට තියලා ඇන ගැහුවා වගේ ඉඳගෙන භාවනා කරන්න බෑ. ඒ කියන්නේ ඇනට ඇඟට මෛත්‍රී කරන්න තු බෑ. ඒ නිසා ඇඟට පුළුවන් තරම් මේ කායගත සතියේ අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි විපස්සනා පැත්තෙන් මේ මොහොතේ ඇඟත් එක්ක ඉන්නවා අපි විපස්සනා වශයෙන් නැතුව හිටියොත් අපි ගොඩක් වෙලාවට වෙන රූප වෙන ශබ්ද වෙන ගන්ධ වෙන රස බලබලා ලෝකේ බාහිරේ හිත තියෙන්නේ මේක එහෙම නැහැ මමත් එක්කම දෙක මේ ඇඟත් එක්ක හාද වෙනවා ඇඟත් එක්ක ප්‍රේම කරනවා ඇඟට මේ මිත්‍ර ස්වරූපය මෙලෙක් ස්වරූපයක් දක්වනවා බොහොමත්ම කලාතුරකින් තමයි අපි මේ ඇඟත් එක්ක යාළුවෙන් ඉන්නේ. ඒකට තියෙන ද්වේෂයේ ලකුණක් විදිහට තමයි අනුන්ගේ ඇඟවල දිහා බලන්නේ. අනුන්ගේ රූප දිහාවන්නේ අනුන්ගේ සද්ද අහන්නේ මේකට අපි වෛර කරනවා. භාවනා කරනකොට හිමීට මිට අපි නැවතත් හිතට gedere එන්න ගන්නවා. දෙපැත්තකින් එන්න ගන්නවා මේ මොහොතේ මෙතන කියන මම දැන් මෙතන කියන අදහසින් ඒකට තිරියව බලපාන දෙක මේ ඉන්න ඉරියව්ව සැප වෙන්න ඉන්න ඉරියව්ව ලොකු සංස්පාච කරලා ලිහිච්ඡ ස්වරූපෙන් තියෙනවා. දඬු කරගන්න එපා. දැඩි කරගන්න එපා. ඒ දැඩි කෙරුවොත් දඬු කෙරුවොත් ඉසිකක් වුන් ඉතින් ගහම নানা ආකාර ප්‍රශ්න මතු කරනවා. ඒ නිසා පුළුවන් තරම් ලිහිච්ච සහැල්ලු ස්වරූපෙන් තියාගෙන යන එකයි තියෙන නිසා මේ ඒ මූලික කරුණු ටික යෝගාවචරය නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක හැබැයි ඔය කියන විදිහට එක දවසෙන් එක වරුවෙන් එක බණකින් කරන්න බෑ. කාලයක් ටික ටික ටික ටික පුරුදු කරන පුරුදු කරන යන තමයි කරන්න පුළුවන් වෙන්නේ. දෙක අතිපූජ්‍ය ස්වාමින් වහන්සේ පහසඳාන් කරුණු පැහැදිලි කරගන්නව කැමැති. කමඨහන් කර්මස්ථාන කියන වචනෙන් තමයි මේ කමඨහන් කියලා එහෙල භාෂාවට කරලා තියෙන්නේ කර්ම කියලා කියන්නේ ක්‍රියා කටයුතු ස්ථාන කියන්නේ පොළ කම්මල කියන වචනේ තමයි මේකට තියෙන්නේ කර්මාන්ත කරන පොළට අපි කම්මල කියලා කියනවා වැඩ පොළ කියලා කියනවා අපි කාර්යාලය කියලා කියනවා අපි ඒ ඒ අදහස මෙතන තියෙන්නේ ඒ කියන්නේ යෝග කර්මාන්තය කෙරෙන තැන ඉතින් යෝග කර්මාන්තය කරන කමඨහන්ත කර්මස්ථානෙට ස්ථාන වාචී නාමයක් දුන්නට ඒ කාල වාචී ක්‍රියාවක් සිද්ධ වෙන්නේ. ඒ කරන වැඩේදී මම දැන් මෙතන කියලා. නැත්නම් මේක අර්ථකත අර්ථයක් දෙන්න පුළුවන් දෙපැත්තකින් ස්ථාන වාචී සහ කාල වාචී. ඒ කියන්නේ ආනාපාන සතිය කියන එක කර්මහත්තානේ වුණොත් ආනාපාන සතිය දෙපැත්තකින් වරණගෙන්න ඕනේ. ඒ හුස්ම වදිනකොට වැඩියෙන්ම වදින තැන යෝග කර්මයේ යෙදෙන තැන. නාසිකාග්‍රය හෝ උඩුතල හෝ නැත්නම් උදරේ පිම්බීම හැකිනීම වශයෙන් බඩ පිම්බෙන තැන හෝ නැත්නම් සමහරෙකුට මේ උගුර වැටෙනවා. සමහර නැත්නම් නාසයේ කෝරේ නැමෙන තැන වැටෙනවා. අන්නේ හුස්ම රැල්ල නැත්නම් අපි කියනවා හුස්ම ආශ්වාස ප්‍රවාහයේ නාස්පුඩු පුරවාගෙන යනකොට වැඩියෙන් හැපෙන තැන තමයි මෙතන කර්මස්ථානෙ වෙන්නේ. ඊට පස්සේ ඒක විස්ථානෙන් කියන්නේ මගේ නාසයේ වන්නාස්පුඩුවේ අග දකුණු නාස්පුඩුවේ අග තොල උඩ කියලා ස්ථානයක් කියනවා. එහෙම නැත්තම් කියන්න පුළුවන් ආස්වාස කරන චිත්තක්ෂණයේදී හැපීම මට සීතලට දැනෙනවා ප්‍රස්වාස කරනකොට මට උණුසුමට දැනෙනවා කියලා ඒ ඒ වෙලාවටත් මේ හැපෙන හැපිල්ල වෙනස්කමක් තියෙනවා. ආස්වාස මුල මෙහිමයි, මැද මෙහිමයි, අග මෙහිමයි. අග මුල මෙහිමයි, මැද මෙහිමයි, අග මෙහිමයි කියලා ඒ වැඩපිළිවෙල කාලානුරූප බලාන යනකොට ඒකේ වෙනස්කමක් ඇති ඒකත් කර්මස්ථානයේ දෙවෙනි ලකුණ. හැපෙන තැන හැපීම අනුව දැනෙන කරුණ. මේ දෙක නිසා කමඨහං කියන වචනේ කර්මස්ථානය කියන වචනේ සඳහන් කරනවා මේකට නිමිත්ත කියලා කිට්ටුවෙන් යන වචනක් තියෙනවා. නිමිත්ත ආනපන නිමිත්ත ගන්නවා කියලා. කමඨහන නිමිත්ත අරමුණ කියන වචනේ පාවිච්චි අර අරම්මනේ කියලා මේ තුනේම තියෙන ලස්සන තමයි විපස්සනාදී හොඳට දැක ගන්නවා මේ ගන්න කර්මස්ථානේ මේ නිමිත්ත මේ ආරම්මණය බලාන ඉන්නකොට ඉන්නකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ගෙවි යනවා ගෙවි යන එක අගේ කිරීම තමයි විපස්සනා කියන්නේ. ඉර පායනකොට හඳ කෙමෙන් කෙමෙන් කෙමෙන් කෙමෙන් ගෙවි යන. ඉර පායනකොට තරු Eh, කෙමින් කෙමින් කෙමින් කෙමින් ඔපිනියන් ඉතින් අපි තරුවක් දිහා බලාගෙන ඉන්නවා අපේ ඇස් බැල්මට පේන මට්ටමේ පේන මට්ටමේ එනකොට මේ ආලෝකය වැඩි වෙනකොට එක ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් නොදැනිය. ඊට බහිනකොට ආයෙමත් වෙනවා. නැත්නම් ඈතට නාශයන්තරාවක් දිහා බලائیں۔ අටුවචාන් වහන්සේ දෙනවා මේ කාන්ටාරයකට ගහනකොට එනේ කිංචිනි නාදය රැව්පිලි රැව් ක්‍රමයෙන් ගෙවිගෙන යනවා. ඉතින් දැන් හොඳට කරොසුවිලා අල්ලලා අන්තිමටම ගෙවෙනකන් බලාන ඉන්නකොට හිතේ එල්ල කියන එක වෙන දේවල් වලට යන්නේ නැතු ඒකෙන් බලාන ඉන්න එකයි සංවේදීතාවය කියන එකයි දෙක අභියෝගයට ලක් වෙනවා. මෙච්චරක් යනකම් අල්ලන්න බලන ඊට පස්සේ බෑ. මෙහෙම යනකම් මට සද්දෙදි කියන්න බුණා. ඒතකොට වේදනාව වලට යනවා, හිතවිලි වලට යනවා. මට සද්දෙදි කියන්න බෑ. ඒ කියන්නේ හිත කී කරු නැහැ. නමුත් ඒක අභ්‍යාසයක් වශයෙන් කරනකොට ඒ සද්ද දිගේම යනකොට වෙනදට වැඩි ටික වේලාවක් ඒ සද්දෙත් එක්ක ඉන්න පුළුවන්. වෙනදට නැහැ කියන සද්දෙත් අහන්න පුළුවන් කියලා සංවේදී භාවයේ සහ දේවල් වලින් වෙන් කරලා ප්‍රමුඛතාවය මේකට දීමේ ಗುಣ දෙකක් දිනන මේකේ ජීවිතයක ඉතාමත්ම වැදගත් ಗುಣ දෙකක්. මේ දෙක අනුව තමයි අපේ ආධ්‍යාත්මික පිටකොන්දක් හැදෙන්නේ. මෙන්න මේකට කර්මස්ථානය අවශ්‍යයි. හැබැයි කර්මස්ථානය කියන්නේ අපි කියන්නේ කර්මස්ථානේ වඩනවයි කියලා. වෙන්නේ වඩන එක නෙවෙයි ගෙවන එකයි. කර්මස්ථාන වඩනවා කිව්වට ඒක සමත පැත්තෙන් ආපු එක සමතේදී සාමාන්‍යයෙන් බුදු ගුණ මෛත්‍රිය අසුබ සති වගේ කිව්වම මේකේ අරමුණේ ගෙවි යෑමක් සිදු වෙන්නේ නැහැ. අරමුණේ ඒකාකාරව හිටිනවා. විපස්සනාදීනේ අපි ගන්න අත්දැකිය හැකි අරමුණක්. අත්දැකිය හැකි අරමුණට අත්දැකීම එනකොටම අල්ලලා දීලා ගෙවි යන හැටි බලනකොට හැම දෙයකම තියෙන එකම චක්‍රය. එකම ප්‍රස්ථාරය. ඒ නිසා මේ සමත විදර්ශනා වශයෙන් මේ දෙකේදී අධ්‍යක්ෂ වෙනසක් තියෙනවා. මම ඇත්තටම මේ සැරේට මේ මේ වැඩමුළු සඳහා අපි සාමාන්‍ය සූත්‍රයක් තෝරගන්න ඒ සූත්‍රය අනුව තමයි ධර්ම දේශනාවලිය පවත්වන්නේ මහා කප්පින සූත්‍රය කියලා සූත්‍රයක් මම නම් කරා ඒකේ මේ අපි මේ කතා කරන මාතෘකාව ගැන සතිය එතනින් ගියාම අරමුණ එහෙම නැත්නම් විපරිණාමය, කයානුපස්සනාව, වයානුපස්සනාව, අනත්මේ ඔක්කොම ඔන්නෝයේ ගෙවි යන පැත්තට අවධානය යොමු කරපු අවධානය යොමු කරලා කතා කරන්න පුළුවන් සූත්‍රයක් මම තෝරගත්තා. ඒ නිසා මම හිතනවා අපි හවස ධර්මදේශනාදී හම්බ වෙනකොට අපි මේ මේ මාතෘකාව ටිකක් විස්තරව බැසගනින් කියලා. ඇත්තට මේ ප්‍රශ්නේ අහලා තියෙන කමටහන් කියන එක මම මේ අතින්දාපු එකක් තමයි. කමඨාන් කියලා නිවිති කෙරුවට කමඨාන් කියලා මේක අරමුණු කරාට කමඨාන් කියලා මේ කර්මස්ථානයේ වැඩපොළ අපි ගත්තට කර්මස්ථානයේ හරියනකොට වැඩ වෙනකොට වඩනකොට වෙන්නේ ඒක ගෙවි ගෙවි යෑමක් මිසක් අපි බලාපොරොත්තු වෙනදී වඩා වර්ධනය වීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට ලෑස්ති වෙලා යන මනුස්සයා මේක බලාන ඉන්නකොට ඉන්නකොට ගෙවෙනවා. ඒ ගෙවීම තමයි මගේ භාවනාවේ දියුණුව. ඒ සඳහා සංවේදීභාවය වැඩි වෙන්න ඕනේ. මේකටම ප්‍රමුඛතාවය දෙන්න ඕනේ කියලා ඒ ලෑස්තිලා යන කෙනාගේ ඒ ඒ ඒ ඒ මානසිකාර්ය ඒ යෝනිසු මානසිකාර්ය කියලා කියනවා. ඒක බොහෝ විට මේ ගෙවි යෑම, ක්ෂය වී යෑම, වැය වී යෑම, නිරුද්ධ වී යෑම බොහෝ මාධ්‍යාත්මකව සලකන මානසිකත්වයක් ඕනේ මේ වැඩේ කරන්න. එහෙනම් ගෙදර ගෙනියනකොට ගොඩක් අරගෙන යන්න බලාපොරොත්තු වෙලා ආපු කට්ටියට තිබුණු ටිකටත් අට්ටු වෙන එකයි වෙන්නේ. එන අප ටිකක් දාලා යන්න වෙනවා. ඊගාට අහලා තියෙන මේ සමත විදර්ශනා කියලා අපි ඇත්තටම ගිය බ්‍රහස්පතින්දා ඉහළදී අපි මේ දවස්වල චුල්ල වේදාල සූත්‍රය සාකච්ඡා කරනවා. ඒකෙදි තිබුණේ සම්මා සමාධි කියන එක මේ පැයෙන් ගොඩාක් වෙලා මම ගත කරා මේ සියුම්ම බලුවොත් මේ සමත විදර්ශනා කියලා දෙකේ වෙනසක් නැහැ කියන්නේ. මේ දෙකේම තියෙන එකමයි අත් දකින්න දෙයත් එකමයි නමුත් අද නිකන් සමත විදර්ශනා කිව්වහම මේ දෙමළු සිංහලු වගේ ගහ ගන්න සයිස් එකක් තියෙනවා. සමත කට්ටිය විපස්සනාට කැමති නැහැ විපස්සනා කට්ටිය සමත කැමති නැහැ දෙකොල්ල ගහ ගන්න තරමක් තියෙන්නේ. මේකේ නෑ එක මම්මගේ දරුවෝ දෙන්නා වගේ එකක් මේකේ තියෙන්නේ. ඒ නිසා මේ ධර්මදේශනාවලියේදී මම සමහර වෙලාවට මතු කරලා දක්වන්න ඉඩ තියෙනවා. ඒ සමත භාවනා විදර්ශනා භාවනා වශයෙන් කියලා මේ නොදන්න කිරිදරුවෝ වාගේ භාවනා කරන අය අතර අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරලා තියෙනවා. ඒ යෝගාවචරයන්ගේ තියෙන මේ ආසාවල් ඉෂ්ට කරන කර්මස්ථානාචාරිවරු දීනහීන තත්ත්වයටපත් වෙලා. කර්මස්ථානාචාරිතු බෝඩ් ලැලි ගහ ගන්නවා අපි විපස්සනා භාවනා මධ්‍යස්ථාන අපි සමත භාවනා මධ්‍යස්ථාන කියලා මම දන්නවා භාවනා නොකරපු කට්ටිය තමයි ওই විදිහට මේ අනවශ්‍ය නම් පටබැඳගන්නේ මේ දෙකේම තියෙන්නේ තිරෙන් බැද්දත් කොබෙයියා කිරෙන් බැද්දත් කොබෙයියා තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා වල කොබෙයියා තමයි. සමත භාවනා කරුවත් විපස්සනා භාවකව භාවනාවතියි. ඉතින් මේ අනවශ්‍ය ප්‍රශ්න ඔළුවේ දාගන්නේ මම හිතනවා මේ මූල ධර්ම තේරුම් ගන්නවට වැඩිය මූල ධර්ම අවුල් කරගන්න කට්ටිය. ඉතින් මම හරි කැමති මේ අචංචා හාමුදුරන්ට කවදාකවත් නෑ මේ හාමුදුරුව සමත විදර්ශනා වශයෙන් දෙකට බෙදී. ඒ මොකද මේ ස්වාමීන් වහන්සේ ඒ අවධානය යොමු කරුවේ සමතයත් විපස්සනාවත් හදන්න ආසන්න වෙන මූල කාරණා වෙන සතියට. සතිය තියෙනවනම් සතිය සමතේට යනවනම් සතියටයි විපස්සනාට විපස්සනාටයි යෝගාවචරයට බරක් එන්නේ නැහැ. සතිය වීන් සතිය යොමු කරගෙන යනවා. ඒ නිසා මේ ඊයේත් මම අවධානයෙන් මතක් කරේ මම බොහොම පොඩි වෙලාවයි ඊය කතා කරේ. මේ මේ අපි දවස් 7ේම බලාපොරොත්තු වෙන්නේ මේ සතිය කියන එක නිර්වචනය කරන්න මිස එක එක්කෙනෙක් gederin බලාපොරොත්තු වෙලා ආපු දේවල් ඉෂ්ට කරන්න නෙවෙයි. අපි උත්සාහ කරන්නේ හැකි ප්‍රමාණය ඒ සතිය දියුණු කරලා ඒ සතිය තමන්ගේ කර්මානුරූපව දයෝපගතව යායුතු ගමන වැල යන පැත්ත පැත්තට මැස ගහලා දෙන්නේ කටයුතු කරනවා මිස ඒ සමත වශයෙන් විදර්ශනා වශයෙන් මේ පන්ති පංගු බේරවල වලට නිකාය ભેද වලට බෙදන්නේ නැතුව ගියොත් මම හිතන ගොඩක් ඒ ගැටුම් தত্ত্ব විග්ඝහ தত্ত্ব වාද தত্ত্ব අඩු වෙයි එහෙම නැත්නම් භාවනාදී එන මේ සැක ශ්‍රද්ධාව අඩු වීමට හේතු වෙන කරුණු අඩුවේ කියලා මම හිතනවා. ඒ නිසා මේ කමඨහන් කියන එකේදී තියෙන ක්‍රමක්‍රමයෙන් ගෙවි යන ගතිය ඒ වගේ මේ සමත විදර්ශනා කියලා දෙකට කැඩුවට ඇත්තටම මුලදී පොඩි පොඩි වෙනස්කම් වගේක් තියෙනවා. නමුත් ඉහළට යන්න යන්න යන්න මේ දෙකේ වෙනස්කම් අඩු වෙනවා. හරි රත්නපුරා පාරෙන් ගියත්, මස්කෙලිය හරහා ගියත්, පද්මෙට කිට්ටු වෙනකොට පාරවල් දෙකම එකයි. එනකන් නම් බොහොම සම්පූර්ණ කන්ද දෙපැත්තේ එන්න වගේ තිබුණට ඉහළට යන්න යන්න යනකොට ඒ ඔක්කොම මහගිරිදබේට යනකොට බොහොම සමානයි. ඈතදී ලොකු උනාට ඒ වගේ තමයි ආධ්‍යාත්මික ජීවිතෙත් මුලදී ලොකු වෙනස්කම් මේ පෞද්ගලික වෙනස්කම් තිබුණාට එන්න එන්න පොදු ලක්ෂණ මතුවෙනවා. ඉතින් මේක මේ ධර්ම කාරණයක් වශයෙන් තේරුම් ගන්න ඉදිරියට යන යෝගාවචරයට මේක මේ භාවනා යනකොට සිම් වෙගෙන එනකොටම සතිය හොඳට කුළු ගැන්වීගෙන එනකොටම තේරෙනවා මේ සමත විදර්ශනා කියන කතා ලේබල් eh, විතරයි ඒවයි ගන්න දෙයක් නැහැ සතිය තියෙනවා ඉදිරියට යන්න පුළුවන්. ඉතින් තමයි ඒකට අපි eh, මේ වෙලාවේ පූර්ණ උත්තරයක් බලාපොරොත්තු වෙන්න බෑ. Eh, නැත්තම් ශක්ති ප්‍රමාණෙන් උත්තර දෙනවා. දිගට යන ධර්මදේශනාවේදී මේ නැවත නැවතත් අපි ඒකට මේකට කතා කරાવી සම්බන්ධ වෙවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ප්‍රශ්න දෙක විතරයි අද මේ පළවෙනි ධර්ම සාකච්ඡාව ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් වෙන කාට හරි ඊට අමතරව අපිට පැයක පමණ කාලයක් තියෙනවා. වෙන නගන්න ප්‍රශ්න තියෙනවා නම් ප්‍රකාශන තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. ස්වාමිනී හිත එකඟ කිරීමට උත්සාහ කිරීමේදී ආනාපානයට හිත යොමු කරන විට එම කාර්ය සිද්ධ නොවන අවස්ථාවන්හිදී එකට උපක්‍රමයක් වශයෙන් මට හිතිලා භාවිතා කරලා තියෙනවා ගණිතය භාවිතල එකේ සිට 100ටත් 100 සිට 1ටත් දෙපැත්තට සිහි කරමින් උෂ්ම වැටෙන්න සැටි සිහි කරන්න. එහෙම වෙලාවට එක්තරා විදිහක සමාධියක් ඇති වෙනවා. එහෙත් එතකොට හිතෙනවා මං මේ යන්නේ වෙන පැත්තකද මේක මේ ආනාපානයේ නෙමෙයි නේද? ඒ නිසා මේකෙන් හානියක් වෙයිද කියලා හිතලා ආනාපාන සතියට වැටෙන්න එනකොට ආපසු බිඳ වැටෙනවා. ඒක ප්‍රශ්නය ස්වාමිනී ඊළඟ පැහැදිලි කර ගැනීම ස්වාමිනී ආනාපාන සතියේ සිහි කරමින් ඉන්න පුළුවන් අවස්ථාවට සිරුර නැවෙන ගතියක් වාගේ දැනෙනවා. ඒක ඇත්තටම ස්වභාවිකව නැවෙනවද? ඒක හොයාගන්න අමාරුයි. අපෝ බලන්න බැරි නිසා. නමුත් එහෙම නැවෙන ගතියක් වාගේ දැනෙනකොට ඒ විතර බිඳ වැටෙනවා. මේ තත්ත්වය පිළිබඳ කරුණා කරලා පැහැදිලි කිරීමක් කරනවා නම් හොඳයි කියලා. මම හිතන ප්‍රශ්නේ බොහොම පැහැදිලි ඉදිරිපත් කළා. විග්‍රහ කරන්න ඉස්සර මම කැමැති මේකට දක්වන ආකල්පය පිළිබඳ මතක් කරන්න. මගේ හිත සමාධි කිරීමට උත්සාහ කිරීමේදී කියලා තමයි ප්‍රශ්න පටන් අරගත්තේ. එචා මම කියනවා මගේ හිත සතිමත් කිරීමේදී කියලා ගත්තොත් සමාධිය නෙවෙයි ඊළඟට යට තට්ටුව. සතිය තියෙන කෙනාට තමයි සමාධිය හැදෙන්නේ. අපි බලන්නේ සතිය කියලා කියන්නේ එළඹ සිටීම. එළඹ සිටිනවා කියන පැත්ත මේ ප්‍රශ්නේ වර නැගුවොත් මම නැවත කියනවා මේ විදිහට. මම සතියෙන් සතිය වැඩිම සඳහා කටයුතු කරන යනකොට මම ආනාපාන සතිය ඉස්සර කරගෙන යනවා. එතකොට මගේ හිත ටික වෙලාවකින් ආනාපාන සතිය කඩාකප්පල් වෙනවා. හැබැයි මෙතෙන්දි මට මම නැවතු පාසක මහත්තයගේ පැත්තෙන් අහන්න මේ කඩාකප්පල් වෙන්නේ මොකේද කියන කාරණාව මේ ප්‍රකාශනයේ තිබුණා නම් ඒක වටිනවා. මගේ හිත කැඩෙන්නේ සද්දයකට, මගේ හිත කැඩෙන්නේ වේදනාවකට, මගේ හිත කැඩෙන්නේ හිතවිල්ලකට කියලා. ඒක කියුනේ නැහැ. හොඳයි. වේදනාවක් ආවත් දැන් අත් ඒකයි හිරවැටීම් වෙනවා. ඒ වුණත් ඒක විඳ ගන්න පුළුවන්. විඳ ගනිමින් ඉන්න පුළුවන්. නමුත් මතුවෙන්නේ සැකයක් මතුවෙන මේ කැඩුනද කියන්නේ. එතනයි නෑ මම අහන ප්‍රශ්නේ තේරුම් ගත්තේ නෑ. මම කියන්නේ ආනාපානේ කරගෙන යනකොට ආනාපානේ පාත්තන්න බෑ හිත කැඩෙනවා. එම් නැත්නම් කැඩෙන්නේ නැතුව කැඩේ පිටපත සැකයක්ද තියෙන්නේ. එතකොට ඒ කියන්නේ අර ආපු ගමන එක දිගට ඇවිල්ලා නැහැ කියන එකයි. සැකේ එන්න හේතුව අත්වල අතහැර අතහැර අල්ලගෙන තියෙන්නේ. අත්තල කියන එක දන්නවා. ඒ දන්න කෙනකොට අත්තල එපා ගොඩ දිමල්ලා ගන්නවා. ඒකට අත්තල අත නෑර යනවනම් ආය අත්තල අතෑරුණාද නැද්ද වෙන එකට ගියාද සැකයක් නෑ. අත්තල අත අරගෙන වටපිට බලනවා ආය අල්ලනවා කියනකොට වටපිට බලන අල්ලනකොට අහුනේ අත්තලද නැද්ද වෙන එකක්ද කියන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. මේ සඳහා සත්‍ය අඛණ්ඩතාවයේ බුදු උපාසක මහත්තයට සාක්කයට හිටලා නෑ. අඛණ්ඩතාවයට විශ්වාස කරන යනවා. මම ගිය තැන ඉඳලා ආනාපාන තියෙනවා. ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට ආශ්වාසයෙන් ප්‍රශ්වාස දිගට පවතින සතියක්ද තියෙන්නේ නැත්නම් වරින් වර යන්නේන සතියක් නම් සැකේ පහළ වෙනවා. ඒ නිසා ඒකට උත්තරේ සතිය අඛණ්ඩ භාවය. මේ සතිය කියනවට වඩා අපි සතිය නිර්වචනය කළ සතිය මේක කියලා අඳුරලා දෙන එක ඒක බොහොම වටින දෙයක්. ඊට වඩා ඒක අඳුරගත්ත යෝගාවචරයට අමාරුකම තමයි ගත්ත සතිය ඒක දිගට ගෙනියන එක. ඒක නිකන් මේ අවුරුද්ද උත්සවයට බාධක දීම් තරඟයකට කටේ හැන්දක් තියාගෙන හැන්ද උඩ දෙහිගෙඩියක් තියාගෙන ඉතින් දුවන්න කියනවා දෙහිගෙඩිය වට ගන්නට. ඉතින් වටපිට එක්ක නම් එහෙම බලන් හදනකොට හැන්ද එහෙම වෙනවා දෙහිගෙඩිය වැටෙනවා. වැටුනොත් මොකද වෙන්නේ? අපාමුලට යනවා. ආයේ දෙහිගෙඩිය තියන්න ප්‍රශ්නයක් නැහැ. අර ඉස්සරහට ගිය ටික තව අඩියක් යන්න, තව අඩියක් යන්න. තරංගකාරී පිටිර දෙහිගෙඩිය වට ගන්න නැතුව දිගට ගෙනියනවා කියන එක ලේසි නෑ. ඉතින් බලහින්න කට්ටියට hina යනවා. ඒක තමයි ආනාපානේ සතිය ගත්තම ආනාපාන සතිය කියන අඳුරලා දීලා ආනාපාන කියන්නේ මේකයි සතිය කියන්නේ මේකයි අඳුරලා දෙන එකත් මේ වගේ වැඩ පිළිවිද අපි බලාපොරොත්තු වෙන මූලික කාර්යයක්. අඳුර දුන්නාට පස්සේ ඒක දිගට පවත්නවා කියන එක එක්ක යෝගාචර දනින්න නැත්තම් කරන්න බෑ. ඉතලා ආනාපාන සතිය නැත්නම් සතිය අඳුරගත්තට පස්සේ ඊගාව එක තමයි ඒක දිගට ඒක දිගට පවත්තන එක. පවත්තනව නම් Tamanට ලැබෙන ප්‍රතිලාභය තමයි සැකේ නැති වෙන්නේ. කැඩි කැඩි නම් සම්බන්ධතාවය පවතින සැකියත වෙනවා. ඊට අමතරව එකක් මට ප්‍රශ්න කියනකොට අහගෙන ඉන්න හිත මට ඉතින් මේ හිතවිලි වේදනා සද්ද නිසා සතිය ගන්නවා කියලා. ඒ කිවිච නැතිනම් හරස් ප්‍රශ්නයක් ඇසුවේ. දැන් මට තේරෙනවා මේ ආනාපාන කරනකොට හිත පිට යනවා ගියාදෝ නැද්දෝ කියලා සැකයක් තියෙනවා. එහෙමනම් මම හරස් ප්‍රශ්නයක් අහනවා. තරුව දිහා බලා ඉන්නවා ඉර නැගගෙන ඉන්නකොට තරුව නැති වෙනවා. තරුව නැති වුණාට දැන් Taman දන්නේ දැන් බලන්නේ තරුව තිබිලා නැති වෙච්ච තැනමද තරුව නැති උනේ අකරතැබ්බයන් නිසාද එහෙම නැත්නම් ඉරපායන් නිසාද කියලා අර ක්‍රමක්‍රමයෙන් ගෙවි යන එක අනපේක්ෂිත தත්ත්වේ නිසා හිත අන්ධබන්ද වෙනවා. ඔය ලෑස්ති වෙලා ගියොත් මම බලන්නේ ගෙවෙන දෙයක් දිහා. මම පණන් ගන්නකොට ආනපන දැක්කා. දැන් ආනපන බලන යනකොට දැන් මෙයා ගෙවෙනවා. නැති වෙලා යනවා. හැබැයි නැති වෙලා යනකොට මෙයා හැංගෙන ගතියකුත් තියෙනවා. දැන් මේ හැංගුණාද ඇත්තටම කෙවුනද කියලා බලන්න නම් අපේ ලොකු සංස කියලා තිබ්බේ එකයි ඔබට පිටක තියෙන්නේ දැස්ච් වෙලා ඵලයක්. දැන් ওই දෙල්ලම එයා හෙටත් කරනවා. ඊගාපරියන්කෙත් කරනවා. මේ නැතිවීම සිද්ධ වෙන සද්දයන් නිසාද, වේදනා නිසාද, හිතවිල්ලක් නිසාද, හිත සැඟවිගෙන නිසාද නැත්තම් අල්ලා ගන්න දීපු ආරමුණ සෞඛ්‍ය සම්පන්නව ගෙවි යෑම නිසාද සෞඛ්‍ය සම්පන්න ගෙවි යනවා නම් හොඳයි. සද්දකේ වේදනා කරන හොඳ නෑනේ. එතකොට දැන් ඒ ලොකු හැමදාම ගෝලන්නේ මම මම කියන්නේ කොහොමද දන්නවද? දැන් සතිය දිගේ යන සතිය වැටෙනවා. සතිය වැටෙන්නේ ආනාපානෙ ඇතුළටද පිටතටද කියලා මම ප්‍රශ්නයක් අහනවා. භාවනා කර කර යනකොට දැන් සතිය වැටෙනවා. දැන් මේක වැටුනේ ආනාපාන භාජනේ ඇතුළටද නැත්නම් ආනාපාන භාජේ පිටතටද කියලා. ඒක මට කරන්න බෑ. මම දෙන අභ්‍යාසයක් විදියට. ඉතින් ඔයාලට සිද්ධ වෙන හොඳට බලාගෙන පස්සේ ආනපානෙ නැති වෙලා නැත්නම් අපේ සාමාන්‍ය වචනික නනපන හැලුණා. ආනපන වැටුණා. වැටුනේ හැලුනේ මල්ලටද අර කොක්කේ දාලා පළතුරු කන්න මල්ලෙන් කන්න දැකලා තියෙනවද? අන්න ඒක යට මල්ලක් තියෙනවා. මල්ල ඇතුලේ රවුමක් තියෙන පොඩි පුඩුවක් එක අමකෙටි දාලා ගහන අදිනකොට කැඩිලා වැටෙන්නේ මල්ලට. හැබැයි වල්ලකට දාලා මත අදිනකොට වල්ල හෙල්ලෙනකොට සමහර කතරට සමහර පිටට. ඒකට කරන් දෙන්නේ මුළු වල්ලම දා ගන්න ඕනේ. මම ඇතුළට දාලා හොල්ලනකොට නම් බෑ. අනිවාර්යයෙන් පුංචි වැඩක් තියෙනවා. දැන් තියෙන්නේ වැඩේ යනවා. මට පේන්නේ වැඩේ යනවා. නැත්තම් ඔච්චර ලස්සන ප්‍රශ්නේ අහන්න බෑ. දැන් මම ප්‍රශ්නේ අහන පාස මහත්තයාගෙන් අනික් කට්ටියට මම දන්නේ අනික් කට්ටිය මේක සංවිදිතේ වෙනවද කියලා. මේ වගේ අකරතැබ්බයක් තමයි සිද්ධ වෙනවනම් මේ සතිය වැටුනේ, හැලුනේ, අතහැරුනේ ආනාපානය ඇතුළටද පිටතටද. මේකට තව මම පුංචි ඉංගියක් දෙනවා. ඇතුළට වැටුණා නම් ආයේ සිහිය එනකොට එක පාට ආනාපාන එනවා. සැකේ නැගිටින්නේ ආනාපානෙට. පිටතට වැටුණා නම් සැකේ නැගිටින්නේ වල්මත් වෙලා. වල්මත් වෙලා. ඒ වල්මත් වීම දන්නේ නැතුව යන නිසා වෙන්නත් පුළුවන්. පරිස්සමෙන් Tamanට කරු කරලා මේක හරියට කියලා හිතාන හිටියොත් දැවත නැගිට ආනාපානටද කියලා කාරණා දෙක තුනකින් සතුටුමත් වෙනවා. ඇත්ත නේ නම් මේස අපිට ගිහිල්ලා නැහැ. එදෙන්ද මං හිතුවේ වල්මත් වෙලා කියලා. ඇත්තට වල්මත් වෙලත් නේ නැගිටිච්ච තානාපානටමයි. එහෙනම් හානියක් වෙලා නැහැ. එචයි බුදුම ස්වාමීන් වහන්සේ කමඨාන් සුද්ධ කරන ප්‍රෝ ප්‍රශ්නේදී තේරුම් ගත්තත් ආනවා. ඔය නැති වෙන්න ඉස්සල්ලත් හිත තිබුණේ ආනාපාන සතිය නම් පස්සෙත් තියෙන ආනාපාන සතිය නම් හානියක් වෙලා නැහැ. තේරුණාද? හරි. ඒක නිසා මේක මේ ඉස්සලහව ප්‍රශ්නේ අර කමඨහන කියන වචනේ මම දීපු උත්තරේ ටිකක් තමයි මම ওই අවස්ථාව අරගෙන විග්‍රහ කරේ. මේක හරි මේ එක්කෙනෙක් එක්ක කමටහන් සුද්ධ කරනට සුද්ධ කරාට පොදුවේ මේ වගේ කියනකොට සමහරකට මේක වැටහෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ, sannivedita වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒකට දොස් කියන දෙයක් නැහැ කරන්න තියෙන්නේ. එක එක්කෙනෙක් හරි කමන්නේ අරගෙන හරියට මේ සද්දන්ත කුලයේ ඇතෙක් ඉදිකට්ටක් ගන්න අත දික් කරනවා වගේ, හොඳ ඉදික් කරනවා වගේ එක එක අවුලලා එක එක මනුස්සයා කොට දාන එකයි තියෙන්නේ. භාවනා කරන එක එකනා කොට දාන්න ඕන තොගේට මේ වැඩේ කරන්න බෑ. නමුත් ධර්ම සාකච්ඡාදී මේවා නගනවට මම හරි කැමතියි. මොකද උංගව දෙනකොට කමටහන ඉබේම සුද්ධ වෙනවා. ප්‍රශ්න නගන හැටි දන්නවා. ප්‍රශ්න තමන්ම හරස් ප්‍රශ්න අහගන්න හැටි දන්නවා. ඒතකොට තමන්ටම කොට එන්න පුළුවන්. හැබැයි ඔය කයිවරුක ගහින්දාදී මට ප්‍රශ්න දෙවෙනි කොටස මතක නැති වෙනවා. මතකද? ඒක පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි එක නෙමෙයි පස්සේ දෙවෙනි කොටස මොකක්ද කිව්ව පාද මාතේ? අංක අංක භාවිතය හරි. ඒකත් උපාසක මහත්තයත් අමතක අමතක වෙලා සාධාරණයි. මේ අංක භාවිතාව සඳහා අපේ අටුවාව තියෙන්නේ ගණනාව නෑ. ගණනා ඨපනා පුසනා පුසනා ඨපනා ගණනා අනුබන්ධනා කියලා අටුවාව පියවර හතරකට මේ ආනාපානයේ දුර්ල යෝගාවචරයේ සතිය පිහිටීමේ උපක්‍රම කියලා දෙනවා ක්‍රමිකව ඒක නිසා මේ පුසන පුතනා කියලා කියන්නේ ආනාපාන ස්පර්ශ කරන තැන අල්ලන්න කියලා කියනවා. දැන් අපි අත් දෙක වහන ආනාපාන කරනකොට සමහරට හුස්ම ගන්න බව දන්නවා. නමුත් කොතනද වදින්නේ කියලා අහුවෙන්නේ නැහනේ. හුස්ම ගන්න බව දන්නවා. හැබැයි විශේෂයෙන්ම හැපෙන තැන දන්නේ. එතකොටත් ඒ යෝගාවචරය ඉඳපු ගමන් නිින්දට වැටෙනවා. ඒ දුවා හිත නන්නත්තා. ඒක නැති කිරීම සඳහා කියනවා ආනපන කියලා හරියන්නේ නැහැ. ඔබ ඒක තහවුරු කරගන්න, පණ පිහිටවන්න ස්පර්ශ කරන තැන පුසන කියලා කියන්නේ ස්පර්ශ කරන තැන බලන්නේ කියලා. ආයිතිකොට යාට අහුවෙනවා නම් මේ ආනාපානේ ඇතුළට ගන්න වන්නාස්පුඩුවේ පිට වෙනකොට දකුණු ආස්පුඩු නැත්තම් දෙකේ මේක උඩුතොලේ හරි කියලා අන්නේ පුසන ස්ථානය ඒ අල්ලගන්න ටිකක් උදව් කරනවා. හිත එකලස් කරන්න. ඊට පස්සේ තපනා කියලා හිත එහෙම යන්න දෙ නැතුවේ පුසන අල්ලගත්ත තන විතරක්ම හිත තියන්න කියන නිකන් ඩ්‍රොයින් පින්නයක් ගැහුවා. උස්ම මේක දිහාට යන්න දෙන්නත් එපා එළියට යන්න දෙන්නත් එපා එතනම තියාගන්න. ඊට පස්සෙත් බැන්නම් ওই ගණනා ක්‍රමයේ උගන්වනවා. ගණනා ක්‍රමය කියලා කියන්නේ පසුකාලීන ආචාර්යවරු මේක කිව්වේ ගණනා ක්‍රමයේ ගැලපෙන්නේ හිතවිලි බහුලකම කියන රෝගයේ තියෙන යෝගාවතේ. වේදනා සඳහා නෙවෙයි, ශබ්ද සඳහා නෙවෙයි. හිතවිලි එනවනම් නිතර නිතර හිතවිලි එනවා. හැපෙන තැනත් අහුවෙනවා. එතන හිත තියාගෙන ඉන්නත් පුළුවන්. දෙක තුනක් යනකොට හිත ආනපාන දෙක තුනක් යනකොට හිතපයින්. ආයෙ තියනකොට ආයෙ පයින්නවා. ඒ බලන ආවම හිතවිලි. එහෙමනම් ගණනා ක්‍රමය උගන්වනවා. ඒකට ඒ කියන්නේ සම්මත ක්‍රමයක්. සම්මත ක්‍රමයේ උපාසක මාත්‍ය කියනකොට වෙනස් වෙන්නේ ගණන් කරන්න එපයි කියනවා පහට අඩු ගානකට. 10ට වැඩි ගානකට. පහත් 10ත් අතර ගානකට. එතකොට වෙන්නේ ගණන ගණන සංකීර්ණ වැඩ නිසා හිත පිට යනවා. ඉතින් 5ත් 10ත් අතර සමහරට 8ට විතර ගිනවා ආයකට එනවා. ආය 8ට එනවා ආයකට එනවා. ඒ ක්‍රමයේ සුද්ධ වශයෙන් කියලා දෙනවට කියලා දෙන්නේ හිතවිලි වලින් බාධා නැති ආස්වාස් ප්‍රසවාස ගණන් කරන්න කියනවා. ඇතුළේන පිට වෙන එකයි, ඇතුළේන පිට වෙන දෙකයි, ඇතුළේන පිට වෙන තුනයි. ඔන්න හිතවිලක් ආවා. එහෙනම් එතන නැතරලා එකට යනවා. හිතවිලි නැතු වෙන තාක්කල් අටට ගිහිලා ආයකට. ආය අටට යනවා ආයකට. මෙන්න මෙහෙම කරනකොට සාමාන්‍ය තද බල විතක්ක චරිතයක් නෙවෙයි නම් ආවට ගියාට යට නිකන් පාළුගේ වළම් බින්ද හිතවිලි නම් මේ වගේ චක්‍ර දෙකක් විතර කතා කරනකොට හිත කීකර වෙනවා. ඊට පස්සේ ඉන්නේ අනුබන්ධනා ක්‍රමය. අනුබන්ධනා ක්‍රමය ඉස්සලා පස්සේ ප්‍රශ්න සම්බන්ධයි. ඒකෙදි ටිකක් දුර ගිහිල්ලා ඉඳපු ගමන් පාර පේන්න තියෙනවා. ඒක පෙන්වන්නේ මස්සද්දෙක් මුවෙකුට විද්දට පස්සේ ඒ මස්සද්දා මොහා දුර්වලලා දැන් අර දුවන වේගය නිසා ලේ වැටි වැටි දුවනවා. දුවන දුවන මෙයා හෙම්බත් වෙනවා. නමුත් අර මරණ බයට දුවන්නේ. ඉතින් වැද්දා කරන්නේ මේ වෙලාවේදී පිටිපස්සෙන් එලවනවා. එලවනකොට ලකුණු දෙකක් අල්ලනවා. එකක් තමයි කුරේ. දුවන කුර වේගය අනිත් එක තනින් තනින් වැටලා තියෙන ලී බින්දු. මේ මත්සද්ද ඉතර දක්ෂකම විද්‍යින වගේම ඒ සතා මරබයට දුවනොට පිටිපස්සෙන් එලවන්න ඕන. ඒ එලවනකොට අටුවාචාරින් වහන්සේ මේ නිදර්ශනේ පෙන්ලා කියනවා මේ මුවා දුවගෙන එල ගල් තලාවකට පනිනවා මැල්ල ගල් තලාවේ දිගේ ගිහිල්ලා එහා පැත්තෙන් යනවා හොයන්න බෑ දැන් මෝහෙද්දා පිටිපස්සෙන් ඇවිල්ලා ඇවිල්ලා ගල් තලාවට පැනපු තැන කුරේ ලකුණු තියෙනවා හැව එක තැනක තියේ ඕන්න වැඩි වුණොත් අර කුරේ තිබුණු ජෑවිච්චි මඩ ටික ඊට පස්සේ වැද්දාගේ දක්ෂකම තමයි මේ වේගෙන් ගියා නම් ඌ කොතනින්ද පැල කැලේට රිංගුවේ කියලා එයා ගෙස් කරන්නේ ඒකට උන් කියනවා දඩමන් කියලා જાතියක් උන් දන්නවා අලිමංකඩ මෙතනයි, ඉත්තමංකඩ මෙතනයි, හාමංකඩ මෙතනයි, මුවමංකඩ මෙතනයි කියලා සත්තුන්ගේ සයිස් එක හැටියට තමයි ඌ රින්ගන්නේ අකුලට. අර ගලට නැගපු තැන ඉඳලා ඊගා මූ මෙතනින් කැලයට පනින්න ඇති කියන තැනට යනකම් මේ දඩයක් මස්සද්ද යන්නේ උගේ පරණ දැනුමේ. සෙල්ලම් කරගෙන ඉන්නත් බෑ මේ හැම චිත්තක්ෂණයකම මුවා දුවනවා. ඒ නිසා ගිහිල්ලා ඊගාව තැනදී හරියට අල්ලලා මෙතනින් පණින්න ඇති කියලා දැක්කොත් එතනින්ලා කුර ලකුණු තියෙනවා. පස්සේ ගල උඩ නැහැ. මේ වගේ තමයි ආනාපාන ගිහිල්ලා සම්පූර්ණ නොදැනී ගිහිල්ලා ටික වෙලකින් ආයෙ මතක වෙනවා. ආයෙ නොදැනී ගිහිල්ලා ආයෙ මතක වෙනවා. ඒසට යෝගාවචරයට ප්‍රශ්නයක් වෙනවා මේ ආනාපාන නොදැනී යන වෙලාවේදී කුමක්ද අරමුණු කරන්නේ? කොහොමද නිමිති කරන්නේ? එහෙම නැත්නම් සංඥා මොකද්ද තියෙන්නේ කියලා. එතන ඇත්තම සංඥාව නැතිකම තමයි සංඥා වෙන්නේ. හැබැයි බලාපොරොත්තු කඩා ගන්න නරකයි. දැක කරන්නේ නැතුව මුවා ගල උඩ අතරක් දාන්න උනේ නැහැ. ඌ ගියා මෙතනින් පණින්න නැති කියලා අරගෙන මෙතෙන් දැන්නා ඊගාඩු දුවගෙන නැල්ල ඉතුරු පාරෙන් දාගෙන එනවා. ඒකට අනුබන්ධනා කියලා කියනවා. ඒක සම්බන්ධ වෙන්නේ ඔය ඉස්සලාහු ප්‍රශ්නෙට. ඉතින් මම ගොඩාක් මේ විස්තර තියෙනවා බලනකොට බැලු බැලමට පේන තියෙන මේවා සමතෙට දීපු නිදර්ශන වශයෙන් බලනකොට මේ කර්ණස්ථානාචාර්යවරු නිදර්ශනයෙන් මේවා පාවිච්චි කරන බලනකොට සමත විපස්සනා දෙකේදීම එක විදිහට මේක පාවිච්චි කරනවා. එක විදිහට ප්‍රෝජන ගන්න පුළුවන්. හැබැයි ඊටකට ඒකට මේ ඔක්කොම පොත් බලලා දැනගෙන තියෙන දැනුම තියෙනවා නම් හොඳයි කියලා හිතෙනවා. එහෙමම අවශ්‍ය නැහැ. වරද්ද වරද්ද කරන්න ඕනේ. අත නෑර නැවත නැවත කරන්න ඕනේ. මේක කිසිම කෙනෙකුට එක සැරෙන් අල්ලන්න බෑ. දහසකුත් ක්‍රම වලින් වරද්ද වරද්ද කරනකොට තමන්ගේම අත්දැකීම් හරහා තමන්ගේම අත් වැරදි හරහා කරගෙන යන එක තමයි තියෙන්නේ. ඔව් මේ මයික් එක මේක මේක තමයි හොඳම ක්‍රමය. මයික් එක තමන්ගේ මුඛේ දිහාට යොමු වෙලා තියෙනවනේ අඟල් 3ක විතර පරතරයක් තියාගන්න මේ ලං කරලා කතා කරපු පුපුරට පටන් ගන්න. මෙහෙම වුණොත් ඇයින් නැතුව. ඒ නිසා ඒකත් භාවනාව වගේම පුරුදු කරන්න ඕනේ. හැබැයි ඒක කරන්න බෑ කියලා ඉලවන්නේම නැහැ. භාවනා වැරදුනොත් විතරයි අපි එලවන්නේ අනම්මනම් කියලා. භාවනා වැරදුනොත් එලවන්නේ නැහැ. මේ හිතුව කරකම් කරන කිව්වොත් විතරයි එලවන්නේ. මේවා ඉතින් කරන දෙයක් නැහැ. ඉතින් තාක්ෂණීය ප්‍රශ්න. ඉතින් ඔක්කොට මේක කරන්න බෑ. මම නම් ඉතින් මට නිකන් මයික් එක නැති වෙච්චාම වුණා වගේ දැන්. මයික් එක තියෙන්න ඕනේ යන යන තැන. ඒ තරම පුරුදු වෙනවා. ඉතින් මේ නමුත් අපි මේක ටික ටික පුරුදු කරලා ගමු. මේ මහස මතක ප්‍රශ්න තමයි ওই පාදමන්තය වර්ණගන්නේ වෙන ක්‍රමයකට. නමුත් ඒකට මම සන්තෝෂයි. මොකද සභාව ඉන්න කට්ටියට තම තමන්ට තේරෙන විදිහට ප්‍රශ්නෙත් තම තමන්ට දෙන්නේ උත්තරෙත් ලැබෙනවා. ආනාපාන සතිය කියන කියන්නේ මොකද්ද කියන එක හෝ ඒ ආනාපාන සතිය සඳහා දිගට කරගෙන යනවා කියන එක ඉතාමත්ම වැදගත් මූලික අවශ්‍යතාවයන් තමයි. නමුත් මේ ප්‍රශ්න මතුවුනේ ඒ මූලික දැනුම සම්බන්ධ එකක් නෙවෙයි. සෑහෙන කාලයක් ආනාපානත් එක කරනකොට ඒ යෝගාවචරයා දැනගෙන ගියා හෝ වේවා නොදැනගෙන ගියා හෝ වේවා අරමුණ ක්‍රමයෙන් ගෙවෙන්න පටන් ඒ ගෙවෙන්න පටන් ගැනීම ඇතුළතට හිත නැමෙන බවට සතිය වැඩෙන බවට තමන්ගේ දක්ෂකම තියෙන බවට හොඳ ලකුණක්. මොකද මේ සංසිඳීමක් වෙන්නේ. නමුත් මේ හොඳ ලකුණ හොඳ කෙනෙක් විදිහට කරගෙන ගියත් මේ සංසිඳීම හරි වැඩක්ද නරක වැඩක්ද කියලා හිත පිළිබ හිත ඇතුලෙන් සැක පහළ සද්ධාව බින්දෙනවා සමහරලාට දැන් මේක දිගේ යන්න කිව්වා දැන් මේක නෑ දැන් මම මොකද කරන්නේ දැන් මේක හරිද වැරදිද කියලා ප්‍රශ්න එනවා ඒක සාධාරණ අපි ඒක නිසා තමයි මේ වගේ එක වහලයක් අරිදලා නැවත නැවත සාකච්ඡා කරමින් මෙවැනි තත්ත්වෙකදී මොකද කරන්නේ කියලා බලන්න ඉතින් ඒ නිසා හොඳට හිතක තියාගන්න ඕනේ හිතක් තැම්පත් වෙලා විශේෂම අවදී නින්දර වැටෙන්නේ නැතුව ගෙවෙන්නා වූ අරමුණක් දිහා බලා සිටින්න තරම් දක්ෂ නම් ඒ මනුස්සයා මනුස්සකමේ බොහොම උත්සස් ශිෂ්ටාචාරක ඉන්න මිනිහෙක් කියලා කියයි ඒක ඉතින් බොහොමත්ම උත්කෘෂ්ඨ මට්ටමෙම කියන්න පුළුවන් සිද්ධියක් સમાપ્ત වෙන දිහා නැසැලී නිින්ද නොගිහින් සද්ධාව කඩා ගන්න නැතුව විශ්වාසයෙන් බලහින්න පුළුවන් නම් මේකට සුද්ධ වශයෙන් කියන්නේ නිරෝධාන පස්සන. විරා මේ khයානුපස්සන වායානුපස්සන. ඉතින් ඕක කියලා නෙවෙයි සරුවචන රසුව අඬ ගහන යන්නේ. හොඳට ආනාපානිය අල්ලලා දීලා බලාගෙන ඉන්නේ කියනවා. බලාිනකොට හිතවිලි සද්ද වේදනා නැති වුණොත් යෝගාවචරයක පරණ පින් තියෙනවනම් දක්ෂණ එන්නේ එන්නේ එන්නේ සංසිඳන. ඒ සංසිඳන තැන තමයි ප්‍රශ්න පටන් ගන්න. එහෙම සංසිඳලා ගිහිල්ලා ඒක දිගේ හොඳයි. සංසිඳන්නේ කොහොඳයි කියලා දන්නවා කියලා හිතමු. ඉන්නකොට ආයතනයක් කිසිම හේතුවක් නැතුව ගොරෝසු ආචාර්ය ගුරු සිතාම දැන් හිතනවා මට සතිය කැඩලාද සමාධිය කැඩලාද මොකද්ද මේ ලස්සනට හොඳට ඉඳා ගන්න හිට බබා එක පාට අඬා ගන්න නැගිටිනවා. නමුත් යෝගාවචරය කළ යුත්තේ ආයශ්‍රයක් ආධුනිකෙක් වාගේ අර බේන ආනාපාන දිගේ ආයෙහිමීට සංසිඳව ගන්න එකයි. ඊට සංසිඳිගෙන ගියාට පස්සේ ආයශ්‍රයෙන් මෙයා නැගිටිනවා. ආයතර සංසිඳන. ආයශ්‍රයෙන් නැගිටිනවා. ඊටන්ද යම් කිසි කෙනෙකුට හොඳට තේරිලා ලකලැස්සලා ගිහලා එක පරියන්කයක් ඇතුළත මේකේ ගොරෝසු වෙනවා සංසිඳනවා ගොරෝසු වෙනවා සංසිඳනවා ගොරෝසු වෙනවා සංසිඳනවා හත් අට වතාවක් බලන්න පුළුවන් නම් ඉස්ලාම් වතාවේ දකුණ යෝගාවචරයේදී ගොඩාක් ලොකු මේරිච්ච ගතියක් තල තුන ගතියක් ඕනේ මේක මතුවෙමින් නැතිවෙමින් මතුවෙමින් නැතිවෙමින් යනකොට බොහෝ වෙලා බලනින්ද හත් වෙනි අටතරේ විතර යනකොට තේරෙන්න පටන් ගන්නවා සංසිඳුනොත් ඇවිස්සෙනවා ඇවිස්සුනොත් සංසිඳෙනවා සංසිඳෙන්නේ නැතුව ඇවිස්සෙන්න බෑ ඇවිස්සෙන්නේ නැතුව සංසිඳෙන්න බෑ විශ්ීම සහ සංසිඳීම කියන එක එකේම හේතුඵල ධර්ම දෙකක් අපි මේකට හොඳයි කියනවා මේකට නරකයි කියනවා ධර්මතාවයේ හොඳ නරකක් නැහැ ධර්මතාවය පවතින මේ දෙකම ඕනේ. මේක වැටහෙනකොට දැන් මේ කියන්නේ ධර්මතාවයක් කියන්නේ තරකෙන රෝදයක් වගේ. මේකට කලබල වෙන්නේ නැතුව ප්‍රශ්න කරන්න හිටියොත් මේ හරහා අවිශ්වෙන අවිශ්වෙන වතාවේ ඉස්සල තරම් අවිශ්වෙන්නේ නැතුව යන්න පටන් ගන්නවා. අවිශ්වෙනව නමුත් ඉස්සර තරම් නැහැ. ආයත විසන ඒත් ඉච්චර තරන්නේ එන්නේ එන්නේ මේක හරහා ගෙවීමකට යනවා. මේක මේක මේ කියන්නේ සෑහෙන ලොකු තල තුනකමකින් බලන්න හිටියොත් උදාහරණයක් වශයෙන් කියනවනම් මකුළු දැලක් රවුමකට ගිහිලා පුංචිලා පුංචිලා පුංචිලා පුංචිලා මැදට තියෙනවනේ. ඔගේ ගරාදිලි කයින් කරලා ඇද්දොත් මැදින් ඕක ඇඳවල ලොඩ දාන ස්ප්‍රින් එකක් වගේ මේ අතර මේ අතර මෙහෙම මෙහෙම යන්නේ කන්නේ තියෙන්නේ. පළවෙනි රවුම හුඟක් ලොකුයි. ඒක ඇතුලේ තියෙන රවුම ඊට වඩා පොඩ්ඩක් පොඩි. ඒක ඇතුලේ තියෙනක තව පොඩ්ඩක් පොඩි. හැබැයි එකෙන් ඉවර වෙන්නේ. ඔහොම ඔහොම ඔහොම කරකැවි කරකැවි කරකැවි කරකැවි යනවා. උඩ නැග්ගට ඉස්සලා එක තරම් නගින්නේ නැහැ. ආන එකල මැද අක්ෂයට සමතුලිත වෙලා යනවා. යෝගාචරයේ තල තුනකම කියන්නේ පළවෙනි සැරේ සංසිඳුණට පාටි දාන්න යන්න නරකයි. දැන් මම නිවන් දැක්කා. මට ධ්‍යාන ලැබුණා. අනම් මනම් කියන්නේ නැතුව ඔය සංසිඳ ඔය සංසිඳුණට ආයෙ ඔක් කැළඹෙනවා. මොකටද මට කැළඹුණේ මං කරපු මොන අපරාධයකද මට සිල් නැති වුණාද කියලා හිතන්නේ නැතුව ආයෙත් ආධුනිකව කරනකොට ආයෙ සංසිඳ. ආයෙ ඇවිස. ආ මේ මේ මේ මේ විවියන්න පටන් ගත්තාම තේරෙනවා බොහෝ වෙලා කිරීමේ මුළු සංසිද්ධියම Tamanට වශී කරගන්න පුළුවන්. සංසිඳුණාට ඇවිස්සෙනවා. ඉස්සල තරම් වුණාට ඇවිස්සෙන්නේ නැහැ. අපි මේක ආයෙ සංසිඳනවා. ඉස්සල තරම් සංසිඳෙන්නෙත් නැහැ. මැදට තමයි කිට්ටු කරන්න යන්නේ කියලා මේ ධාතු මනසිකාරවල නැත්තම් මේ මේකට කියනවා ඍතු න්යාම කියලා. න්යාම ධර්ම වලට තේරුම් ගන්න පටන් ගන්නවා. මුල් මුල් ඉන්න කට්ටිය ඉන්න අවස්ථාවල ඉන්න ඉන්න කෙනාට අර සැක වැරදුනේ මොකද කියලා සැක හිත හොඳට කමඨාන සුද්ධ කරලා දෙන්න ඕනේ. අවිසුරණට ආයතනය කාදුනික වේ කරන්න. තැම්පත් වුණාට කලබල වෙන්න එපා. අයවා කලබල කරනවා. ඒක ඔයාගේ දෝෂයක් නෙමෙයි. ඒක මම කියා ගන්න එපා. මගේ කියා ගන්න එපා මගේ ආත්මේ කරගන්න එපා අවිශ්චිච්ඡාවයි ආයෙ වඩන්න වන්නොත් ආයෙ සංසිඳන එමේ මේ මේ යනකොට මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම පිළිබඳව පුංචි නමුත් දුරදිග යන පාඩමක් Tamanට ලැබෙනවා එතකොට ඒ ආනාපානයේ ගෙවිකට ගෙවාගෙන යන ඒ ගමන යනකොට ওই වෙලාවේදී ශබ්ද ආවත් වේදනාවක් හිතවිලි ආවත් එව්වත් මේ කලබල කරන වෙලාවේදී කොහොම උඩ දාගෙන නටාගෙන හිටියට ඒක දිහා නොසලී බලාන හිටියොත් ආයෙත් සංසම්පත් වෙනවා. ඒසට ආනපානෙ වගේ තමයි එළියෙන් එනෙව්වත් පාරට එනකොට හායි ගාගෙන ආවට දෙතුන් සැරේ ඒකම බල බල ඉනකොට ඒකේ ඒ තියෙන සිලිලාරේ නැති වෙනවා. ආනපානෙ මෙහෙමනම් රූප ධර්ම නාම ධර්ම හැම එකෙම මේ චක්‍රේ කරකැන්න පටන් ගන්නවා. මෙන්න මේකට හිත ඇදීගෙන යනකොට කය වැක්කරෙන්න පටන් ගන්නවා. කය ඉරියව්ව අපි ඉන්න විදිහට මේ කැමරාවක් ඉස්සරහා රංගපාන ගති කරන්න බැරුව යනවා. කය කය කයේ ස්වරූපෙට වැටෙනවා. එක්ක ඉස්සරහට පාත් වෙනවා, එක්ක පස්සට පාත් වෙනවා. එහෙම නැත්නම් තමන තේරෙන පටන් අර ගන්නවා. අර කැවෙන පටන් ගන්න, තැහෙල්ලෙන්න පටන් ගන්න, එක නැත්නම් අතක් ඇසෙන්න පටන් ගන්න. එහෙම නැත්නම් කූඹි දුවනවා වගේ තේරෙනවා. නැත්නම් වැහි බින්දු වැටෙනවා වගේ තේරෙනවා. නැත්නම් හීරි වැටිලා හීරි යනවා වගේ තේරෙනවා. නානා ප්‍රකාර දේවල් කයේ සිද්ධ වෙනවා මේවට කියනවා අසම්පජාන කාය කාය සංකාර කියලා. තමන්ගේ චේතනාමය මෙහෙවීමක් නැතිව කය සකස් කිරීම ගයක් කරනවා. මෙවුව මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයත් නෙවෙයි. මේකට නිත්‍ය සංඥාවෙන් හිටපු එකන පශ්චාත්තාප වෙනවා මගේ කය මට ඕන විදිහට තියන්න බෑ. අනාත්ම සංඥාවෙන් ඉන්න එකන දන්නවා අපි මේ රංගපෑවේ නැත්තම් මම හැබෑවේ නැත්තම් මේ කය Tamanට පහසු විදියට රැකෙනවා. නිින්ද ගියාට පස්සේ මිනිස්සයා හොඳට තේරෙනවා බලනකොට හිත මෙහෙ නෑ කය පොරට බුදින එක ඒ කෝණයෙන් බලනකොට අල්ලදැයි. හොරට පුතින එක ඌ නීති බවට අඟවන එකනේ කරන්නේ. එක දවසක් මේ නරියෙක් වැරදිලා වගේ ගියලු මේ යුරක් අයිනකට ගඟක් අයිනකට හරි ලක් අයිනකට හරි තොටුපලක් අයිනකට මේකක මේ මේ වැල වැවක ගිහිල්ලා බලනකොට මේ මේ කිඹුලෙක් බුදිලු අඩියඩිය කපට යන්නේ මේක මහ පුදුම කිඹුලෙක් නේ කිව්වලු කිඹුල අහගෙන ඉඳලා මොකද අපේ පැත්තේ කිඹුල පුතිය පවන වලිගේ වළනවා කිව්වා ඉතින් කිඹුල බුද්ධිය වගේ හිටියට පස්සේ නැතිකොල්ල මේක අමතර જાතිකේ මූගේ බුදිය ගැන හිටියම වලි කොල්ලන්නේ නැහැ කියලා. අරු නරියා හිතවල කුවිලා හිතවල ඇත්තම තමයි මූ කියන්නේ වෙන්නේ නැති කියලා හිමීට වලි ගෙහෙල්ලුවා. ඒකට නරියා දන්නවා. කෝකද බුදියන කිඹුලා කෝකද බුදින වගේ ඉන්න කිඹුලා කියලා. ආය දවසක් මේ නරියා තමන් ඉන්න බෙනේට රින්ගන්න හදනකොට උඩ තේරෙනවලු නිකන් නපුරු ගඳක් එනවා. නෑ. ඇතුළට ගියොත් අහුවෙන නිසා මූ එළිය ගාලා ආයිබෝන් කිව්වලු. ආයිබෝන් කියලා කිව්වලු වෙනද මං එන දවසෙත් නම් මෙයා ආයිබෝන් කියපුවා මේ කල්ගොහමට ආයිබෝන් කියනවා අද ආයිබෝන් කියන්නේ කවුටද බය වෙලා මෙයා කිව්වලු. ඒත් ඇතුළේ ඉන්න දිව්‍ය හිතවලු මේක ඇත්ත වෙන්නේ නැද්ද කියලා ඇතුළේ ආයිබෝන් කිව්වලු. එනිසා <laughs> බුද්ධිය වේකයි බුදින වගේ ඉන්න එකයි අල්ලන්න පොඩි පොඩි ට්‍රික්ස් තියෙනවා. යක්කක් බඳිර තියන්න නිදා ගන්නකොට කය Tamanට ඕන විදිහට තියන්න බෑ. තියන්න බලන්නේ සරුවචනාංශයට විතරයි. එහෙම නැත්නම් ඒකට පුරුදු කරපු රහතන් වහන්සේට විතරයි මේ මේ සිංහසෙයියාවෙන් පවත්වන්න පුළුවන් වෙන්නේ. මම කිව්වෝ අපි ගන්න සූත්‍රයේ ඕක තමයි සූත්‍රයේ මාතෘකාව. අපි ඒ නිසා ඒක ටිකක් අපි විස්තර කතා කරાવી දිගට දිගට බණ අහනකොට. අවිනිසයට කාය විකාර ඒ වෙලාවෙම හිමින් වෙනස් කරගත්තට නෑ ඒ කියන්නේ කාය විකාරේ බාරගත්තයි කියන එක. වෙනස් කරන්නම් මම මම කෙරුවයි කිව්වොත් මට වෙනස් කරන්න හිතෙන්නේ. මේ කාය විකාර මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි කියලා විකාරෙට එහෙම ඉන්න දිල නිකන්. එතකොට එයා හදාගත්තොත් ඒක එයාගේ වැඩේ. තමන්ට දැනගන්න තියෙන්නේ තමන් ඒ විදිහට ඒ කියන්නේ විකෘතියකටපත් වෙලා. ඒක ඇද වෙලා ඒක හෙල්ලෙනවා තේරෙනවා ඒක නලියනවා තේරෙනවා ඒක ඉස්සරහට පස්සට ඒක ඒක ඒක යුගයකදී බේරන්න බැරි විදිහට වෙනවා. ඉතින් ඒක කරන්න දෙන්නේ මේ හිත අර චක්‍රය දිගේ මේ නිකන් නිතර දීලා ඇහැට ඇහැ තියාගෙන වැඩේ යනකොට කය වැක්කෙනවා. ඒක හදන්න කිව්වොත් අර අර එකලස පවත් ගන්න බෑ. හරියට අරමුණේ ඒ ඒ එක එක පවත් ගන්න බෑ. මේ දෙක සමපාත වෙලා එනකොට පස්සද්ධියට එනකොට හිතයි කයයි දෙකේ සෑහෙන උත්සාහ රාශියකින් තමයි දෙකම සංසන්දනය කරගන්න යෝගාවචරය පුරුදු වෙන්නේ. අරමුණ දිගේ හිත සීරුමාරු වෙනකොට කය පැත්තට යනවා. කය මෙහෙම කරගෙන ඉනකොට භාවනා යන්නේ. ඒකට අරමුණේ හිත නැහැ. ඉතින් මේ දෙකම ගන්නවයි කියන එක මේක විද්‍යාවක් නෙවෙයි එතන කලාවක් තියෙනවා. මේ දෙක ලස්සනට මේ සින්ක්‍රොනයිස් වෙන්න ඕනේ. මේ දෙක සින්ක්‍රොනයිස් වෙන්න එහෙම නැත්නම් මේ දෙක හොඳ ලස්සන සම්පාද වෙන්න දහස් කරක් වරදින්න අරින්න. ස්වභාව සිද්ධියට ඉඩ දෙන්න ආනම්මනේ ගොරෝසු වෙනවා සිව් වෙනවා වැඩ පිළිවෙල කරනව නෙවෙයි කෙරුව එක දිහා බලාගෙන ඉන්නවා බලන ගමන් ඒක ඇහැකින් බල පේනවා කය වැක්කෙනවා ඒක ਸਰුවචනංශේ විස්තර කරන්නේ පැටියෙක් වදපු දෙනක් පැටියා දිගේලි කියලා දෙන බැඳලා ඉන්නවනම් දෙන තනකොළ කන ගමන් එක ඇහැකින් තනකොළ කරන ගමන් අනික් ඇහෙන් පැටිය තමන් දන්න හරිය ඉන්නවද කියලා බලනවා. මොකද තනකොළ කෑවේ නැත්තම් කිරි නෑ. එනිසා ඔලුව උස්සලා පැටිය දිහා බලන්නත් බෑ. තනකොළ කරන ගමන් පැටිය ඇස් බැල්මේ ඉන්නවද කියලා බල බල තමයි කන්නේ. එහෙම නැත්නම් ඒකේ සද්දයක් කරන ගාලා සද්දයක් දාන. දාපු ගමන් අර පැටියා මොකුත් නෑ වලිගෙත් උඩ තියාගෙන ආයෙත් එනවා අම්ම ළඟට එනවා. ඇස් බැල්මේ ඉන්නවනම් එයාට ගානක් නෑ. එයා දිගටම තනකොළ කනවා. ඒ වගේ අර භාවනාව යන ගමන් අර ඉස්සලා ඇත්තටම අපි එක දෙකට තමයි අවධානය යොමු කරන්නේ. ඒක හොඳට එකලස් කළ තමන්ගේ අතට වශී ගත්තට පස්සේ ඒ අතරමැද තව එක උපමානයකට හිත යනවා. ඒක සංසන්දනය කරපස්සේ ඒ දෙක කරන ගමන් තුන්වෙනි එකට යන්න පුළුවන්. মালටි ටාස්කින් වලට කියලා ඒක බහුව ගොඩක් රාජකාරී වලට යනකෝ එක පුරුදු කරන්න එතනින් තමයි. ඒක ඉස්සලා එකක් හරියට කරනවා. one thing at a time and that done well. එකයි එක වැරකට ඉච්චරයි. ඒක කර කර ඉන්නකොට ඉතින් අම්මෝ මෙහෙම කළා නිවන් දකින්න හම්බ වෙන්නේ අපිට කොච්චරක් වැඩ තියනවද කියලා. ඒක වැඩි කල් යන්න ඕන එකක් හොඳට සංවිධානය කරගෙන යනකොට ඒකයි ඒක කරන ගමන් තව එකක් අල්ලන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි භාෂාව ඉගෙන ගත්ත කෙනා ඒ භාෂාවට හානි නොකර දෙවෙනි භාෂාව ඉගෙන ගන්නවා. හැබැයි කියනවා පැහැදිලිවම පළවෙනි භාෂාව ඉගෙන ගන්නට යමාරු දෙවෙනි භාෂාව. පොඩි කාලේ ලැජ්ජ බයක් නැහැ නේ ඉගෙන ගන්න බහ තොරනොත් ලැජ්ජාවක් නැහැ. දෙවෙනි භාෂාව ඉගෙන ගන්නකොට වරදින් නැතුව කරන්න හදනකොට අමාරු වෙනවා. දෙක කෙරුවට පස්සේ තුන. අර එක සැරේ බෝල උඩට විසි කරන මිනිස්සු දැකලා තියෙනවා. එකක් විසි කරනවා, දෙකක් විසි කරනවා, දෙකක් දෙකේ තියෙන තුනක් විසි කරන ගම ගන්නවා, ආයෙ එකක් අරගන්න විසි කරනවා, විසි කරනවා, හතරක් අරගන්නවා. අන්තිමට වන්නකොට අතේ දෙකයි කැරකෙන්නේ, හයක් හතක් උඩ කැරකෙනවා. හැබැයි මනසේ වටපිට බැලිලක් නැහැ. මැජික් එකක් ඒකේ නෑ පුහුණුව තියෙන. එචවන්තුට කය ඉස්සලා ඒකෙදී ආනපන ආරමුණ තමයි ගන්න. ඒක කාය ආරමුණයක් තමයි. නැත්නම් අපි නොහිතා ඉබේ මේකට හිතේ එකලාශයක් ගොනුවක් හික් ශික්ෂාවක් එනවා. ඒ ශික්ෂාව දිගේ සීරුමාරු කරගෙන යනකොට මේ ඉරියව්ව හොඳ නෑ. මං ඉන්න තැන භාවනා කරන තැන සද්ද ඇහෙනවා. හිතවිලි ගොඩාක් දේවල් එනවා. ඒ එකක්වත් බාධාවල් නෙවෙයි ඊගාව ඉහළ මට්ටමට යන්න ප්‍රගති පරීක්ෂණයක් විතරයි. ඒ මේම කරගෙන කරගෙන කරගෙන යනකොට ඕනේ කොඩි ගහක් ඇද කෙන්ද කම්පලෝක භාවනා කරන්න පුළුවන් පරිසරයක් එනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ නිතරම වගේ දේශනා කරනවා මේ හුස්මේ මුලමද අග බැලීම සම්බන්ධව ඒක ආධුනික යෝගාවචරයටත් කළ හැකිද නැත්නම් ඒකට යම් පරිණත බවක් අවශ්‍යද? ඒ වගේම සමහර පරියන්කවලදී ස්වාමීන් වහන්සේ ඉක්මනටම හුස්ම ගෙවි යනවා. ඒ වගේ වෙලාවක කොහොමද තීරණය කරන්නේ? මෙතනදී තමයි මේ බොළමැද අග බැලිය යුතුද මේ ආදී දේවල් තීරණය කරන්නේ කෙසේද කියන කාරණාව පිළිබඳව. මේක පහුගිය රිට්‍රීට් එකේදී අපි ටිකක් වැඩිපුර කතා කරන්න සිද්ධ වුණා. මොකද ස්වාමීන් වහන්සේ පස්සේ ආව ප්‍රශ්නේ මුග දිනෙක වර්ණ ගන්න පටන් ගත්තට පස්සේ මට තේරෙනවා මම ඉදිරිපත් කරන ක්‍රමයේ සංනිවේදන ප්‍රශ්න තියෙනවායි කියලා. පහුගිය දවස් රිට්‍රීට් දෙකේම අපි කරේ මේ චතුරාර්ය සත්‍ය තමයි චතුරාර්ය සත්‍ය සම්බන්ධ දේශනා දෙක තුන තමයි ගත්තේ. ඒකෙදී මට මෙහෙම කියන්න දෙන්න. එතකොට තේරෙයි. රූප පංචස්කන්ධේ රූපස්කන්ධේ සම්බන්ධ කරගෙන අපි රූප කියලා කියන්නේ මේ හුස්ම ගන්න හුස්ම ටික කියලා තැනකට අඩු කරලා නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතුව තමයි මෙතන රූප කියන්නේ කියලා අරගෙන මේ රූප සම්බන්ධ චතුරාර්ය සත්‍ය දේශනා කරන්න ගත්තොත් රූප කියලා කියන්නේ ආස්වාස රූපය ප්‍රස්වාස රූපය නැත්නම් ආස්වාස වායෝ පොට්ටබ්බ ධාතුව ප්‍රස්වාස වායෝ පොට්ටබ්බ ධාතුව ආදුනිකයා ආස්වාස වායෝ පොට්ටබ්බ ධාතුව කියලා අන්න හොඳට නාස්පුඩු පුරවාන ගොරෝසුට යන ආස්වාසය ප්‍රශ්වාස වායු පොට්ටබ්බ ධාතුව කියලා අල්ලන්නේ නාස්පුඩු පුරවන්නේ ගොරෝසු වාතේ. ඒකවත් බෑ. අපිට මේක පුළුවන් කියලා දැන් ආසස් ප්‍රසවාසයෙන් ආනාපානින් ආසස් ප්‍රසවාසයෙන් ආසස් ප්‍රසවාසයෙන් කර කර යනවා. දැන් මේක හුරු වුණාට පස්සේ යාට ආශ්වාසයේ මැදයි ප්‍රශ්වාසයේ මැදයි මේ අහුවෙන්නේ ගොරෝසු. ඊට පස්සේ දරුවචනanse කියනවා දැන් මොක කීකරු කරගත්තට පස්සේ මේ දුක්ඛ සත්‍යනේ දැක්කේ දුක්ඛ සමුදය බලපන් මේ ආස්වාදයේ පටන් ගන්නෙ කොහෙන්ද කියලා බලපන් ප්‍රසවාසයේ පටන් ගන්නෙ කොහෙන්ද කියලා බලපන් දැන් තමන් යන ගමනේදී අහුවෙන්නේ පටන් අරන ගොරෝසු වෙච්ච ඝන බහල වෙච්ච ආශ්වාසය. පටන් අරන ගොරෝසු වෙච්ච ඝන බහල වෙච්ච ප්‍රශ්වාසය. යටි. පටන් ගන්න ඇති. දුක්ඛ සත්‍ය තේරුම් ගන්න ඕක ඇති. දුක්ඛ සමුදය කියලා කියන්නේ උද යහට ගැනීම ආශ්වාසය කොහොමද හට ගන්න. ප්‍රශ්වාසය කොහොමද හට ගන්න. ඒකට ඒක සාර්ථක වෙච්චාම හට ගැනීම සහ ආශ්වාසය හට ගැනීම සහ ප්‍රශ්වාසය දෙක දකින්න. ඊට පස්සේ මේ හටගන්න හටගෙන ආශ්වාසය බාටපත්ලා ඒකේ Nirodhe කොහොමද? ඒක ගෙවි යන පැත්ත බලන්න. ආස්වාසය ගෙවි යන. ඊටසේ ලාවට පටන් ගන්න ගොරෝසු වෙච්ච ප්‍රස්වාසය නිරුද්ධ වෙලා යන හැටි නිරෝධ සත්‍ය ගෙවෙන පැත්ත තමයි ප්‍රස්වාසයේ අග. නැවතත් මම කියනවා ආස්වාද ප්‍රස්වාස දෙක කියලා කියන්නේ රූප ධර්ම නම් දුක්ඛ සත්‍ය නම් රූප දුක්ඛ උපාදාන ස්කන්ධ නම් ආස්වාද ප්‍රස්වාස කියලා ආධුනිකය අල්ලන්නේ ඒකේ මැද. ගොරෝසු වෙච්ච ආස්වාද ප්‍රස්වාස. ඒක හුරු කරගන්න. ඒක වශී කරගන්න. ඒක බීචල් කරගන්න. ඒක ආම්බම් කරගත්තට පස්සේ තමයි සරුවත් අර කියන්නේ දැන් මේක හොඳට පේනවනම් එනේන එක ආස්වාසේ එනේන ප්‍රසවාසේ මේකේ පටන් ගන්න බලන්නේ. ආස්වාසේ පටන් ගන්න. ප්‍රසවාසේ පටන් ගන්න. එතකොට පටන් ගන්නම සහ ආස්වාසේ පටන් ගන්න සහ ප්‍රසවාසේ දැකීම සමුදේසා දුක්ඛ සත්‍ය දැකීම. ඊට පස්සේ ඒකේ Nirodhe දැකීම ආස්වාසේ Nirodhe සහ ප්‍රසවාසේ Nirodhe තුන්වෙනි ආරිසත්. මෙන්න මේ ක්‍රමේ නැවත නැවත කිරීමට කියනවා නිරෝධගාමිනී ප්‍රතිපදාව. ඒකම මුලමැදක දක්නාසුළු ආශ්‍රද ප්‍රසවාසයේ බලනවා. ඊට පස්සේ වෙනතනකේ මේ චතුරාර්ය සත්‍ය සූත්‍රයක්ම සඳහන් වෙලා තිනවා කෙනෙකුට ආශ්වාසයේ මුල බලන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට ආස්වාසේ ගොරෝසු පැත්ත බලලා ඉවරනට පස්සේ තමයි මුල බලන්න පුළුවන් නිසා මුල බලන එකට ආස්වාසේ පේනවා කියන එක වළක්වන්න බැරි සත්‍යයක්. ආස්වාසේ දකින්න කෙනාට විතරයි මුල දකින්න පුළුවන්. මුල දකින්න නම් ආස්වාසේ දකින්නවා කියන එක අහන්න දෙයක් නැහැ. එයා ඒක අනිවාර්ය මේක සිද්ධ වෙච්ච දෙයක්. එචා Tamanda හටගන්ම පේනවනම් ආනාපානෙ ඉන්න ලාවට කියලා මේක මැද දකින්න නැතුව කවදාකවත් ඒක වෙන්නේ නැහැ. මැද දැකීම පිළිබඳ විශ්වාසයෙන් බාරගන්න. අග දැක්කනම් මුලයි මැදයි නොදැක කවදාකවත් අග දකින්න බෑ. ඒ නිසා අග දැක්කානම් ආස්වාදසාසේ ආස්වාචෝ ප්‍රසවාසේ ගෙවන් වෙන පැත්ත දැක්කනම් මුලයි මැදයි අනිවාර්යයෙන්ම දැකලා තියෙන්නේ. නොදැක මෙතෙන්ට එන්න බෑ. අග දක්නාසුළු භාවනාවේදී නැත්තම් නිරෝධගාමිනී ප්‍රතිපදාවේ භාවනා යනවනම් මේක මුලමදාක බැලිලක් අවශ්‍ය කරන්නේ නැහැ. කෝගෙම ගෙවන් වීම පේනවනම් ආයෙ සැක උපදවලා මුලමඳාක දැක්කේ නෑ නේද හයියෙන් හුස්මක් ගන්න ආයෙ මුලමඳාක බලන්න යන්න ඕන කියලා අවසන් යන්න එපයි කියලා. අග පේනවනම් අර ඔක්කොම පෙනිලා තමයි මෙතෙන්ට යන්නේ. මම දැන් මං පස්සරයක් විතර මේ පස්වෙනි සැරේට මම මේ උත්සාහ කරන්නේ මේක හරි අමාරුයි මට sannivedanaya කරන්න. මම මේ කියන එක මොන දිහා බලනකොට මට පේනවා තේරෙන්නේ නෑ කියලා. ද තේරෙනවා. තේරෙන කෙනෙක් කියුම් බලන්නේ තමන්ගේ වචනේ. කොහොමද කියන්නේ? ඒක මේ මේ මොකක්ද කියන්නේ? ඒ වැඩ කරන අනේක කරන්න දෙන්න ධෛර්යයක්. ඒක මට මතක නෑ ඒ ඒ ස්වාමීන් වහන්සේගේ නම. ඒ ස්වාමීන් වහන්සේ කෙලිම සඳහන් කරනවා සමුදේ සත්‍ය කොහොමඩක්වත් දකින්න බෑ දුක්ඛ සත්‍ය නොදැන කියලා. නිරෝධ සත්‍ය කොහොමඩක්වත් දකින්න බෑ දුක්ඛ සත්‍ය සමුදේ සත්‍ය නොදැක. නිරෝධ ගාමිනී ප්‍රතිපදාට කවදාකවත් යන්න බෑ සමුදේ දුක්ඛ සත්‍ය සමුදේ සත්‍ය නිරෝධ සත්‍ය නොදැක. එක එකක් එක එකක් සාධාරණීකරණය කරගෙන කරගෙන තමයි යන්නේ. ඉතින් අතෙන් ගියාට පස්සේ ආයේ මුල ගැන සැක කරන්න එපා. ඒක අනිවාර්යයෙන්ම එතකොට සිද්ධ වෙලා තියෙන එක. ඉතින් මේක මම කොයි ආකාරයෙන් මට කිව්වත් දිරව ගන්න බැරි බවක් මට පේනවා. තේරුම් ගන්න බැරුවා වගේ කියලා මට හිතෙනවා. ඒකටයි මම මේ ප්‍රශ්නෙට කැමති. ප්‍රශ්නෙට කැමති වුණාට මට උත්තරේ මට මට තේරුණාත් මට කියන්න තේරෙන්නේ නැහැ. එනිසා කවුරු හරි කැමති නම් මට සපෝට් එකක් දෙන්න. මම මේ කියන්නේ තේනවද? තේනවද? දැන් කියමු බලන්න ආයසර තමන්ගේ වචනෙන් කියමු බලන්න. මයික් එකට කතා කරන්න. ආශ්වාසයේදී බලන්නේ දැන් වායු ධාරාවක් නැසී ගැටෙනකොට එතන තියෙන්නේ වායු ධාතු පටවි ධාතු කම්පණය. එතෙන්දී ඇති වෙන වෙනස තමයි ආශ්වාසයේදී දකින්නේ වෙනස හැටියට තේරෙන්නේ. ඒක ඇතුළට ගිහිල්ලා පිට වෙනකොට තවත් ස්ථානයකදී අපිට දැනෙනවා ඒ කම්පිටෙන්න තවත් ඊට වඩා වෙනස් විදියකට. ඒ වෙනස් වීම දෙකේ වෙනස තමයි ආස්වාදයෙන් හා ප්‍රස්වාසයෙන් කියට ඒ කියන්නේ වයදාති ප්‍රේදාතියේ ගැටීම දකින්නේ. එතෙන්දී මේ මේ ආකාරම් කාර්යයේ වෙනස් වීම තමයි මම හිතනවා ඒක පිටින් දුක කියන එක. ඒක කිසිම දෙයක සත්‍යතාවයක් නෙවෙයි. නිත්‍ය කාර්ය. ඒක ඒක නිවිය තමයි ඒක නෑ ඔය ඒක ඒ ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන කතා කරන්නේ මම කියන්න හදන්නේ ඒක සංසිද්ධියක මුලැමැදාකට සම්බන්ධ කරලා කතා කිරීමක් මේ ප්‍රශ්නේ මතුවේ. සංසිද්ධියේ මුලැමැදාකට සම්බන්ධ කිරීම චතුරාර්ය සත්‍යයට සම්බන්ධ කරලා ඒක යෝගාවචරයට ධෛර්යයක් ඒ ප්‍රශ්නේ ඇති නොවන විදිහට මේ මූලධර්ම ඉදිරිපත් කිරීමක් මේ මම මේ sannivedana කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මේ ආන්නේ ආනපන ගෙවිගෙන යනකොට මම මුලමඳාක බලන්න ආයෙත් බලන්න ඕනද කියලා. ඒකනේ ප්‍රශ්න නැගෙන්නේ. මේකට බංහාන මේ සූත්‍ර සාරයෙන් උත්තරය දෙන්න විශ්වාසයක් ඇතිකරන්න. ගෙවෙන පැත්ත දැක්කනම් මුල පැත්ත මැද බල බල ඉන්න දෙයක් ඇත්තේ නැහැ කියන්නේ මම මේ සාක්ෂි ඉදිරිපත් කරේ. ඒක තේරෙන්නේ නැති බව නම් මට හොඳට තේරෙනවා. නෑ කියවෙන්නේ ඔය කියවෙන්නේ මේ දුක්ඛ සත්‍ය නිර්වචනය කරන්න හදනවා සමුදය සත්‍ය නිර්වචනය කරන ඒක නෙමෙයි මේ කතා කරන්නේ දුක මේමයි දුක නිසා වෙනස් වෙනවා වෙනස් වෙන නිසා දුකයි දුක නිසා අනාත්මයි කියන එක නෙමෙයි මේ කතා කරන්නේ බැලූ බැල්මට පේන්නේ ගොරෝසු වෙච්ච ආස්වාසය හෝ ප්‍රසවාසය ඒ තමයි දුක්ඛ සත්‍ය කියන්නේ ඒක දැක්කනම් ඊගාවට ඒකේ මුල බලන්න කියනවා කොතන ඉඳලාද මේ ආස්වාසය මතුනේ එදාට යාතන මුලයි මැදයි දෙක දකින්න සමුදයයි දුක්ඛ සත්‍යයයි දකිනවා සමුදය දැක්කනම් ඉතින් දුක් දැක්කා කියලා ආය කලබල වෙන්න දෙයක් නැහැ. දුක නම් තියෙන සමුදය දුක දකින්න නැතුව සමුදය දකින්න බෑ. එනිසා සමුදය දැක්කනම් ආස්වාසේ පටගන්ම හටගන්ම දැක්කනම් ප්‍රසවාසයේ හටගන්ම දකින්න තරම් හිත සියුමුණා නම් මේක ආස්වාසේ ප්‍රසවාසයේ දකින්නේ නැහැ කියන සැකයක් එන්න බෑ හිතට. ඕනේ නෑ එහෙම සැකයක්. ඒකල් වෙලා ඒ විතරක් නෙමෙයි හටගන්මක් දැකලා ගොරෝසුට තියෙන ආස්වාසයක් දැකලා ආස්වාසේ ගෙවම් කරන පැත්තක් දැක්කනම් ආයේ මුලැමැදාක බල බල ඉන්න දැන ඔය අග දකින්නේ අග දැක්කනම් ඉතින් ඔක්කොම දැකලා තමයි අනිත්‍යව දකින්න නැතුව අග දකින්න බෑ ඒ නිසා මුල පිළිබඳ ඇති වෙන සැකය අස්ථාන සැකයක් අමූලික සැකයක් ඒක කරගන්න එපා ගෙවෙනවා නම් ගෙවෙන වැඩේට ඉඩ දීලා යනවා මිසක ආයේ අවුස්සන්න එපා ආයේ මේක පැහැවන්න දෙන්න එපා අවුස්ස ගන්න යන්න එපා ඔය ගෙවෙන්න ඕම ගෙවෙන්න හරි අරේ මයිකේර කතා කරන්න ඕනේ එකනට එක වතාවයි දෙන්නේ එකවතා නෙවෙයි එක්කෙනෙකුටයි කර දැන් ඒ ඒ අවස්ථාවේදී ගොඩක් වෙලාවට අග දැක්කහම වහා හිත ඒ සමාධිය අගනේ අහුවෙන්නේ පේන්නේම අගනේ එතකොට ඒක තමයි ප්‍රශ්නේ එතකොට මං මේ දැන් මං ඉඳගත්ත ගමන් මට අග පේන්න පටන් අරගත්ත දැන් මුලමදාග මං බලන්න ඕනේද ආය හයියෙන් හුස්ම ගන්න ඕනද කියලා එන සැකයක් තියෙනවා. ඒ නිසා මේ මේ මම කියපු මූල ධර්මයෙන් කියන්නේ අග පේනවා නම් ඔය ඇති ඕක දිගේ සතුටින් ඕකට උදව් කරපන් ආය මුලට යන්න එපා. මුල මැදාග දැක්කේ නැද්ද කියලා සැකේ පොදවන්නත් එපා. හයියෙන් හුස්ම ගන්නත් ඕනේ. ওই ගෙවෙන එකට එහෙම ගෙවෙන්න ඇතින්නේ. ආය හිතුව නෙමෙයි උත්තර දෙන්න හදන්නේ. මම සභාවට උත්තර දෙනවා. තේරෙනවද පොයින්ට් එක? මට සැකයි තාම. සොනෝ තේ අවස්ථාවේ මුලකදී බැලීම කියලා අවස්ථාවක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක මයික් එකට කතා කරනවා. ගෙවිගෙන යනකොට මයික් එකට මෙහෙම තියලා කතා කරනවා. ගෙවිගෙන යනකොට සයින් වහන්සේ එතන මුලමෙදක් බැඳීමක් කියලා දෙයක් නෙවෙයි තියෙන්නේ ගෙවි යාමේ වෙනස්කම දකින්නේ. නමුත් සැකයක් මතක ලැ ප්‍රශ්න නගන්නේ ප්‍රශ්නට අපිට පයින් ගන්න බෑ. බලන්න බෑ. ගෙවි යනවා දැන් එයාට හැකියාවක් පහරනවා මම මේ ස්වාමීන් වහන්සේ මුලමැද බලන්න කියනවා මට දැන් අග විතරයි පේන්නේ මම මේ ආධුනිකයෙක් වෙලා මුලමැද පන්නලා ගියේ එකක්ද මේ වෙලා තියෙන්නේ මම වගේ කෙනෙක් මොකද කරන්න ඕන හයිය හුස්ම ගන්න ඕනද මුලමැදක බලන්න යන්න ඕනද කියලා සැකයක් මත වෙනවා මට ඕනේ ඒක සැකේ දුරු කරන්න මූලධර්ම මාර්ගය ඔය කියන කතාව සාක්ෂියක් මං කියන එකට නමුත් ඒක මේ ප්‍රශ්නේ අහන කෙනාට ඒත් යන විදිහට ඉදිරිපත් කරන්න බෑ මම කියන්නේ අග දැක්කනම් ආයේ මුලැමැදක බලන්න දෙයක් නැහැ මුලැමැදක මුලැමැද දැකපු නිසා තමයි යග දැක්කේ දැන් අගට අනුග්‍රහ කරන්න එච්චරයි ආයේ මුල බලන්න මැද බලන්න යන්න එපා යෑමෙන් වෙන්නේ ඉදිකට එන බදට අමු වතුර වැක්කිරුවා වගේ ඇටකුණා වෙන්න පටන් ගන්නවා බෑ බෑ එහෙම අවසර දෙන්න බෑ මයික් එකේ ඉල්ලන ඈ එහෙම වෙන්නේ ඉන්නේ නැහැ එහෙමම වෙන්න ඕනේ නැහැ. ඒකයි මගේ යුතුයකම තියෙන්නේ. එහෙම නොවි අවුල් වෙන කෙනාට මට කෙටි පාර කියලා දෙන්න ඕනේ. විශේෂයෙන්ම රිට්‍රීට් එකේ තුන්වෙනි හතරවෙනි දවසේ එනකොට ඉබේම වගේ හිත පටන් ගන්නෙම සංසිඳිච්ච දැනේ. ඒතට යෝගාචරකන මේ ශාංශ එකවරක් කියන ආධුනිකෙක් වෙන් කියලා දැන් මම මැදින් පටන් ගන්න තියෙනවා මං යනතර ආයේ මුලට ගිහිල්ලා එන්න ඕනේද නැත්නම් මේ ගත් එක දිගේ මේ යන්න ඕනේද කියන සැකේ මං කියන බණේදී මන්ට නැගිය යුතු ප්‍රශ්නයක් සාධාරණ ප්‍රශ්නයක් ඒකේ සැක දුරු කරලා දෙන එකත් මගේ යුතුයකම මං කියනවා ඒක සඳහා සරුවචන වචනයක් අග දැක්කනම් අගට ගිහිලා තියෙන මුල මැද දැකලාමයි ඒක බලන්ද සැක කරන්න එපා ඒ මුල අමෝරාවෙන් ගන්න යන්න එපා මැද අමෝරාවෙන් ගන්න යන්න ඔය පේන අගටම අනුග්‍රහ කරගෙන යන්න දැන් ටිකක් ඇවිල්ලා තියෙන පොයින්ට් එකට ස්විච් එක දෙපාරක් කඩන්න ඕනේ අර පස්වෙනි ගියර් එකේ වාහනයක් යනවා වගේ කිසිම හෙල හැල කැල හොල්ලමක් නැතුව නිකම්ම යන බවක් වගේ පොයක් දැනෙන්නේ. ඒ වලට දැනෙන්නේ මට එක අවස්ථාවක අත්දැකීමක් වශයෙන් ආවේ මුලමද ඇග දැකීමක් නෙමෙයි මේ යවෙන්නේ කිසියම් අංශු විශේෂයක්. චක්‍රාකාරව නාසයට එනවා ඉම්පිට වෙනවා වගේ තමයි දැනෙන්නේ කියලා හිතුණා. තවත් දුරට බලා ඉන්න අවස්ථාවේ මට පෙනුණා ඒ අංශු වල වර්ණවත් බවක් තියෙනවා විවිධ වර්ණ. ඒ වගේ ස්වරූපයක් තමයි මගේ එක්තරා විදිහක එක් අවස්ථාවක මට ආපු අත්දැකීමක් තමයි. හොඳයි ඒක මම පිළිගන්නවා. පක්ෂග්ගාහි සාක්ෂියක් කියලා. නමුත් මුල් ටිකේ තියෙනවා පාසෙම හට කීනිකේ ඕජාව මුලින් අපි ගොරෝසු දැකලා ක්‍රමක්‍රමයෙන් සිවුම් කරගෙන ගියාට පස්සේ ඒ සිවුම් භාවයේ දිගේ හිත සංසිඳීමක් වෙනවයි කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්න නැවත ගියොත් ඒ පළවෙනි දවසේ දෙවෙනි දවසේදී අපි එම ගොරෝසු තනින් පටන් ගන්න සියුම් වීම දැක්කට 3 4 5 වෙනි දවසට පටන් ගන්නෙම සියුම් කමින්. අන්න එතෙන්දි ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ. දැන් ඉඳ ගන්නකොටම ආනාපානේ සියුම්. ඒකෝර දැම්මට වැරදිලාද මේ? මේ ආනාපානේ මම හයියෙන් හුස්ම අරගෙන පටන් ගන්න ඕනේ. මට මේක මුල වැඳක පේන්නේත් නෑ දැන්. පේන්නේම සියුම් අංශු. එතකොට අර අර කෙලෙස් වල තියෙන පාහර ගතියට එමීටක මුල්ලක ඉඳලා සැකයක් මතු කරනවා. ඕක වැරදිලා වෙන්න ඉතින් අර ලස්සනට අංශු පෙනෙද්දි යෝගාචර සැකන මම මෙතෙන් ආවේ මුලමඳක බල්ලා නෙවෙයිනේ. වැරදිලාද කියලා. එතකොට මේ ගමනට බාධා විරහිතව අනුග්‍රහ කිරීම පිණිස මෙහෙම යනවද නැත්නම් ආය මුල ඉඳලා මුලමඳක බලන්න හයියෙන් උස්ම ගන්නවද කියන ප්‍රශ්නේ. ඉතින් ඒකට ඒකටකට උත්තර දෙනකොට ඒ යෝගාවචරය අහන ප්‍රශ්නේ තැන ඉඳලා උත්තර දෙන්න ඕනේ. වෙන තැනක ඉඳලා බෑ ප්‍රශ්නෙට බහින්න ඕනේ යානගන ප්‍රශ්නේ ඉඳලා. මේ ප්‍රශ්නේ මම අත්දැක්කේ මම කියවන්නේ නිතර භාවනා කරන කෙනෙකුට මුලැමැදාක බලබලා ඉඳ දෙන්නේ ඉඳ ගන්නකොටම සියුම්. එයා නැවතත් Tamange අතීතයේට අතීත අත්දැකීම සැකකල යුතු නෑ. මේ ගැම්මෙන් ආපු එක. මේ භාවනාව මූඩ් එකේ ඉන්නකොට වෙන එකක්. ඒ නිසා ආයෙ පිටිපස්සෙන් යන කලබල වෙන්න එපයි කියලා. නමුත් අපි හිතමු මේ භාවනා කවදාකවත් කරලා නැති මිනිසෙක් තද බල නිින්දකට වැටිලා. ආනාපානෙ වැටෙන්නේ නැතුව ඉතින් බොහොම සියුම්ම ඉන්නවා යා. ඒත් සාන්තයි තමයි නමුත් හින්ද කින්නේ. එයාට ඒ වැඩේ හරියන්නේ නැහැ. එයා හිතන්නේ කියලා තියෙන ආනාපානෙ හරහා නෙවෙයි. ගොරොසුකම සියුම්කම හරහා නෙවෙයි. එයාට ආයෙ නැගිටලා වතුර යවක් කරලා හරි මිනිහට ආනාපානෙ පටන් ගන්න කියන්නේ වෙනවා. මෙතන තේරුම් ගන්න ඕනේ ආපු පෙත. ආපු පෙත ආනාපාන දිගේ නම් ඇවිල්ලා තියෙන්නේ. අද මම සියුම් කිරීම පිණිස ප්‍රයෝග නොකලට ඊයේ කරපු එකේ ගැම්ම තමයි මේ තියෙන්නේ. නැත්නම් ඉස්සල පරියන්කේ ගත් එක ගැම්ම තමයි තියෙන්නේ. එහෙම වෙනවනම් ඒකට අනුග්‍රහ කරනවා මිසක් ආයෙ උණු වතුරක් කරන්න යන්න එපා, අමු කරගන්න යන්න එපා. එහෙම තැම්පත් වෙන එකටම උදව් කරගෙන යන එකයි තියෙන්නේ. ඒක අර අත්දැකීම් නැති කෙනෙකුට මේක ටිකක් අමාරුයි මේ විග්‍රහ කරන්න හැබැයි මම මගේ අත්දැකීමෙන් මම දැකලා තියෙන්නේ මේ යෝගාවචරය ඇසු කරනකොට ටිකක් හරි ආනාපාන භාවනා කරපු ඇත්තෝ ඇත්තටම ඒ යෝගාවචරය හිතනවටත් වැඩිය හිත ආනාපානේ සියුම් කරගෙන තියෙනවා. එයා බලාපොරොත්තු වෙනත් වැඩි ඉක්මනින් හිත සියුම් වෙනවා. සිවුනට පස්සේ සැක හිතනවා මේ මෙහෙම වෙන්නේ කොහොමද මට වෙනද හරි අමාරුයි අද කොහොමද මේ මාවේ කියලා සිවුම් වෙච්ච එක සැක කරන්න පටන් ගන්නවා සැක කෙරුවොත් වෙන්න තියෙන්නේ මේ දුවන බයිසිකල් එකේ රෝදේ අතට ස්පෝක් අතට කෝටුවක් ගැහුවා කුඩු කුඩු යනවා දුවන බයිසිකල් එකේ ස්පෝක් ගහලා තියෙනව නෑනේ ගාන බෑ බෙල්ල කඩලා යනවා. ඔක්කොම අඹාගෙන අඬහගෙන යනවා බයිසිකල් එක මොනවක් කරගන්න බෑ. බ්‍රේක් ගැහුවා නෙමෙයි ස්පෝක් අතට ඕටුව ගැහුවා. ඒ වගේ හිටිනවා. ඉතින් තව හුඟ දෙනකොට වෙලා තියෙන මේ කාරණාව සුද්ධ නැති නිසා මේ කාරණාවේ තියෙන ක්‍රමික ਸਰවඥ දේශනා දන්නේ නැති නිසා ඒක තමන් මම මෙච්චර පින්වත්ද මට මෙච්චර පාරමිතා පිළිලා තියෙනද කොහොමද මෙච්චර සිවුම් වෙන්නේ කියලා තමන්ම සැකකිරීම නිසා ශාසනයට පාඩුවක් සිද්ධ වෙනවා. ඒ පුද්ගලයාටත් පාඩුවක් සිද්ධ වෙනවා. ඉතින් ඒක sannivedanaya කරනවා කියන එක භාවනා කරලා එන එකක් නෙවෙයි බණ අහලා එන එකක් නෙවෙයි කමඨාන් සුද්ධ කිරීමෙන් සහ සාකච්ඡාවෙන් පමණක්ම ඍජු කරගත යුතුයි. ඒක බොහෝම හිමීට බහින්න ඕනේ ප්‍රශ්නද බහැලා හරියට පොට අල්ලගෙන හොඳ ලස්සන සෙල්ලමක් තියෙනවා මේ කොළපාගෙනකොට මේ මුදුන එක තැනමනේ කරකෙන්නේ. කලාතැනික ඉඳපු ගමන් මුදුන අනිත් පැත්ත හැරෙනවා. එතකොට ඔගේ වලිගෙන් අල්ලගෙන මීහරකගේ වලිගෙන් අල්ලන එකෙක් මැදට අදින ගමන් කලාත් එකට ගහන්න ඕනේ ඉස්සරහට යන්න. එතකොට අර හරි පැත්තට හැරෙනවා. නැත්නම් මුදුනා මේ පැත්තට යනවා. ඊට පස්සේ ඌට යන්න බෑ. ඒ කොලේ පාගන මිනිස්සු තමයි දන්නේ. ඔක සිද්ධ වෙන්නේ පාන්දර 1ට 2ට විතර වගේ. ඔල පාගන පාගන යනකොට ඉතින් ඔක්කොම දැනුමුත් බුදි. මෙහෙම යන හරකුන්ගේ මේක එක තැනම කරකෙන නිසා මෙහෙම හැරෙනවා. එතකොට වෙනමම කලාවක් තියෙනවා. ඔක වලිගෙන් ඇදිර ගමන් කලාත් එකට ගහගුවම ආයෙ හරි පැත්තට වැටලා දැන් බයිසික මේ නට් එක පොට දානකොට පොට පිට ගියොත් කියලා මේ ඇල්ලුවොත් වෙන ස්පැනර් එකට දාලා තේරම කපාන. ආපහු කරකවන. උණුතර බෝතලයක උනත් දානකොට උණුතර බෝතලේ පිට පොට බැසි නැත්නම් හයියෙන් බර දැම්මොත් පොට කපලා ආපහු කරකවලා දාන දාගෙන යනකොට අතට දැනෙනවා දැන් පොට පොට දිගේ යන්නේ කියලා. පොට දිගේ නෙවෙයි න කරකවන්නේ. මෙතනදී පොට දිගේ යද්දි සැකයක් හිතෙනවා කොටේ දෝ කියලා. අන්න ඒක වළක්වන්න නැත්නම් වෙන්නේ ආය ගලවන්න ගියාම අපරාධ උණුසුමත් නැති වෙනවා. ඒක වෙන නිසා කියන්නේ ওই ක්‍රමේ හරි කොහොමම යන්න. නමුත් මට තියෙන ප්‍රශ්න තමයි මේක සංවේදනය කිරීමේදී අපි දැන් මේ පැයක් භාගයක් විතර යන පොඩි පොයින්ට් එකකට කතා කරන්න පුළුවන්. නැත්නම් බණකදී එහෙම කිව්වට හරි අමාරුයි මේ මේ කාරණාවට හරියටම මේ එල්ලෙන් එල්ල කරලා බසන්න. මේ ආස්වාසේ ප්‍රස්වාසේ අතර අර පරතරේ ගත්තොත් එතනින් හොයා ගන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ ආරම්භයේ අවසානයේ වෙන්ද ඔය ඇත්තටම ආස්වාසය ගත්තොත් අපිට ආස්වාසය කියලා අහුවෙන්නේ පිටකොන්ද විතරයි මුලට යන්න ඕනේ අගට යන්න ඕනේ ગેප් එක ගත්තොත් ગેප් එක අහුවෙන්නේ හුඟක් කල් භාවනා කරලා පස්සේ ગેප් එක කියලා කියන්නේ එකක නිවීම සහ අනිත් එකේ පටන් ගන්නමනේ ඒ දෙක අතර බැඳ මොකුත් නැති කෑ ඒක අල්ලුවා නම් එහෙම එතකොට නාස්තික ප්‍රඥප්තිය අල්ලන්නේ. මෙතන තියෙන ආස්තික ඇති දේ මේ පටන් අරගන්න. අතන නැති දේ පැත්තෙන් අල්ලන්නේ. ඇති දේ හරහා තමයි බුදුහමර අපි නැති දඬ ගෙනියන්නේ. ආස්තික ප්‍රඥප්තිය හරහා තමයි නාස්තික ප්‍රඥප්තියට ගෙනියන්නේ. නාස්තික ප්‍රඥප්තිය හරි බුද්ධි ගෝචරයි. බුද්ධි ගෝචර වුණාට පටන් ගන්න බෑ. ඒකෙන් ආස්තික ප්‍රඥප්තිය කියන ගොරෝසු දෙයෙන් පටන් ගන්න සියුම් කර සියුම් කරන ගිහිල්ලා අන්තිමට තීරණ පටන් ගන්නවා ගැටේ තියෙන්නේ මෙතන කියලා. යතුරු තියෙන්නේ මෙතන කොතනද ගැප් එකේ. ගැප් එකේ පටන් ගන්නම කියලා කියන්නේ ප්‍රසවාසයේ නිමාව. ગැප් එකේ නිමා වෙනවා කියන ආස්වාසේ පටන් ගන්නවා. නැත්තම් ગැප් එකේ පටන් ගන්නම කියන කෙන ආස්වාසේ නිමාව ગැප් එකේ ඉවර වුණා කියන ප්‍රස්වාසේ පටන් ගන්නවා. ඒකට සැලසුම් කරලා බලන්න නම් එයාට කොහොමද ලකුණු ලැබිලා. ඒ කියන්නේ මේ මනුස්සයාට මේ සාමාන්‍ය සම්මාර්ථයකට දඟලන මිනිහ නෙවෙයි විනා ඩික්ටෙන්ෂන් එකට ෆයිට් කරන කෙනෙක්. එයාට 33 කොහොමදත් ලකුණු ලැබිලා තියෙන්නේ 50ටත් වැඩිය ලැබිලා තියෙන්නේ. එතෙන්ද ගියොත් යම් තැනකදී යෝගාවචරයා ආස්වාද ප්‍රසාර දෙක අතර තියෙන ગેප් එක විශේෂඥ කෙරුවොත් ඒ යෝගාවචරයට ඉඳගෙනම ඉන්න ඕනේ ඕනේ අමලියක් කලබලයක් ආපු වෙලාවක එච්චර තමයි. හුස්මක් පල්ලෙහාට දාපු ගමන් ඒකෙම යනවා ગેප් එකට එහෙම විවේක වෙන එකයි තියෙන්නේ. එහෙම විස්රාම වෙන එකයි තියෙන්නේ. එහෙමම උපේක්ෂාට හිත දාගන්න පුළුවන්. ඕක තමයි කොතනක් තියෙන්නේ. නැත්නම් වෘද්ධ කරපු නැති කෙනාට ඉඳගෙනම ආශාස ප්‍රසවාස බල බල ඉන්නවා. මම මගේ ක්‍රිටිකල්ම එක්සෑම් එකට ගිය වෙලාවේදී වයිවා එක්සෑම් එක බෝඩ් එක රැස් වෙලා ඉන්න වෙලාවේදී ඇත්තටම මම ලෑස් වෙලා නෙවෙයි ගියේ මම වෙන වැඩ කර කර ඉඳපු ගමන් ගිය නිසා මට සබ්ජෙක්ට් එක අපුරුදු වෙන්න බැරි නම් මට විශ්වාසයක් තිබුණා මේ බෝඩ් එකට ගහන්න පුළුවන් කියන එක. ඉඳගත්ත ගමන් මම කරේ මොනවාක්වත් බලන්නේ නැතුව හොඳට හුස්ම තුනක් විතර හයියෙන්වත් නෙවෙයි අරගෙන ඉවර වෙනකම්ම බලන්න හිටියා. හුස්ම තුන ඉවර වෙනකම් බලාගෙනකොට මට විභාගයට මූණ දෙන ගතියක් තිබුණේ මම නිකන් ගෙදර ඉන්නවා. අර අර විභාග ශාලාවක තියෙන රාජ උෂ්ණ මොනවත් නැහැ. වැඩි මුණොත් පෙල් වෙන එක නෙවෙන්නේ. ඉතින් මැරෙන්න ඕනසු මම මරන්න බෑනේ. හුස්ම තුනක් විතර ගන්නකොට ඒ හුස්ම හුස්ම ගන්නවා කියලා කියන්නේ හුස්ම නිම වෙන තැනම බලනවා. ආයෙ හුස්ම ගන්න නිවෙන තැනම බලනවා. ආයෙ හුස්ම ගන්න නිවෙන තැනම බලනවා. තුන බලනකොට අර ටෙන්ෂන් එක අසහනය ආතති ගති ඔක්කොම නිකන් හිතින්ම අවාගත්ත බොරු ස්කෝලං good morning කියලා පටන් අරගත්තට පස්සේ ප්‍රශ්නයක් ඇහුවා කිසිම මයි ළඟ ටෙක්නිකල් තොරතුරු තිබුණේ නැහැ. නිකන් සාමාන්‍යයෙන් බැට් එක අල්ලන එක විතරයි කරන්නේ. මයික් එකට කතා කරන්න ඕනේ. ආනාපාන සති භාවනාව කරනකොට අරමුණ එකඟතාවයේ එතනම තියාගෙන කරනකොට ඉගත්ලා කරනකොට ඉතින් ඇත්තෙම නැති වෙලා යනවා. මේ පුදුම විදිහට පුදුම සතුටක් ඇති වෙනවා. මේ මෛත්‍රී එක කළත් එහෙමයි. දැන් උදේ සක්මන් භාවනාව එක අරමුණෙන් මේක කළා නම් දැන් පැයකට වැඩි කළා. ඒත් ඒ විදිහට ඉතින් ඉඳගත්තාම ඉතින් පුදුමති සොය. ඒක එහෙමයි ඉතින් මේ අහන්න හිතේ හැමදුරන්ගේ. මම උටට දා. ඈ? ඔය ඉතල දාතක් මේ කරපු දේවල් මම කිව්වා ඉතින් මම දුට මම කරලා තියෙන මට දැන් ඉතින් අර ටික කල්පනා හැම පොඩ්ඩක් අඩුයි. මට ඉතින් වයසයි නෑ උදසුවක. ප්‍රශ්නයක් නැහැ අපිට සේරුවෙන් මැන්න තරම් තාම තියෙන බුසලෙන් මනින්න තරම් නැහැ. මේ ඉතින් මෛත්‍රී භාවන නිකන් ගෙදර ඉඳගෙන ඉන්නකොට මට පුදුම කොයත් සතුටක් මයි මේ මේකක් ඇති වෙනවා. ඒක තමයි ඒක තමයි වාසිය ගැම්මේ. Taman නිතරම නිතිපතා කරනවන ඉන්නේ ඒ වාතාවරණය. එතකොට ගෙදර ප්‍රශ්න තියෙනවා, අඩදබර වෙනවා, රණ්ඩු සරුවල් වෙනවා. ඒකට එව්වා හිටියයි කියලා එව්වා ප්‍රතික්ෂේප කරන්න යන්නෙත් නැහැ. Taman අර්ගේ ඉන්නකොට ඒ විවේක වෙන හැටි, විස්්‍රාම වෙන හැටි, එහෙම නැත්නම් උපේක්ෂාවටපත් වෙන හැටි ප්‍රශ්න ඇති වෙන්න ඇති වෙන්න ක්‍රමසාවිදි බහල වෙනවා. මම කිසි ප්‍රශ්නයක් ගන්න නැහැ අපේ හාඳුනගෙන දරුවන් ගැන උනත් ඒගොල්ලෝ හොඳින් ඉන්නවා. මට ඒක සතුටක්. හොඳ සතුටක්. මට උදා කරනවා මගේ දුවෙක් ඉන්නවා පොලිසිය මට හොඳ උදා කරනවා. ඉතින් ඔය ගෙදර ඔයගොල්ලෝ බලා ගන්න මට මට වැඩක් නැහැ කියලා මම ඔක්කොම තියනවා ගන්න කිව්වා. මම ඉතින් බහැලෙනවා මම යාසයි මේ දහස් දින භාවනා කරන් තියෙන කිව්වම ඉතින් හිතයි මට හරි ගත දුන්නා. ඉතින් මට තව තව ටිකක් කරගන්න තියෙනවා නම් මම මොකක් හරි එක දැන් කරන්න තියෙන අර වගේ හොඳට තැම්පත් වුණාට පස්සේ උඩ කෙලස් ටිකක් දාගන්න එක තමයි. ඒක <laughs> නෑ නෑ කෙලස් ගන්න බෑ. ඒක තමයි දැන් දෙන්න තියෙන්නේ මේ. ඒව නම් එපා. ඉතින් ඒ නිසා එහෙම නැත්තම් ඔය බුදිය ගත්ත බබාට හේමම වැඩි වේලාවක් කෙලෙස් නැති අරමුණු නැති ආනාපානෙ නැති විස්රාම වෙච්ච විවේක වෙච්ච තැනට අනේක තමයි අපිට කරන්න තියෙන ලොකුම සත්පුරුෂ සේවාව Taman වෙනුවෙන්. ඒ වගේම අනුන් වෙනුවෙන් සාසනය වෙනුවෙන්. ඒ නිසා බලන්න තියෙන්නේ කොච්චරක් අපිට මේ විවේක තන, මේ විස්රාම වෙච්ච තන, මේ හුදකලා බව, ඒ කියන උපේක්ෂා ගතිය ඒක තියන්නේ හරියට හිත gedera ගිය වෙලාව. හිත Tamanගේ නිවහනට ඇවිල්ලා හාව තිප්පොලට ගියා වගේ වෙලාව. ඉතින් අපිට දෙන්න තියෙන උපරිම අනුග්‍රහය දක්වන්න ඕනේ යාට එතෙන්ටලා ඉන්න. දැන් මේ ඉන්නේ නන්නත්තර වෙලා. දැන් රූප ශබ්ද බලමින් ඉඳුරංගේ නන්නත්තර වෙලා තියෙන අතෙන්ද ගියාම තැම්පත්කමයි තියෙන්නේ. නෑ අද ඔය ටීවී වල මේ බලන්න තේ කොමයි කළා. මගේ මම සුවේ මම ඉතින් ඇත්තෙන්ම මම හරි සතුටු වෙලා හරි සතුටු මට වෙලාවට හුඟ මොන හිතනවාද මහා මහා සමාජයක් ඇති වෙන්නේ. ඊට පස්සේ කිනහත් හරි දැක ගන්න පිස්සු කියලා. දැන් කොහොමදත්තත් බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ උම්මත්තකයි හැම පෘථග්ජනයෙක්ම කියලා. ඉතින් අපිට තියෙන්නේ පිස්සු ලෝකේ ඉන්නකොට ටිකක් පිස්සු කෙලින්න ඕනේ. ඒකෙල්ල පුළුවන් තරම් විස්්‍රාම වෙන්න ඕනේ. ඔය ඔය ක්‍රම හරහා හැබැයි කාටවත් ඇඟෙන්න තියන්න එපා. කාටවත් දැනෙන්න තියන්නත් එපා. Taman බලා ගන්න ඕනේ. ඒ Tamanට විස්්‍රාම වෙන්න ඕන තැන ඒක තැනක් නෙවෙයි. ඒ වාතාවරණය ඇති කරන ඒ දේ ඇති කරගත්තට පස්සේ කියනවා මේ උතුරු කුරු දිවයින් ඉඳින්නේ දකුණු කුරු දිවයින් ඉඳින්නේ කොහෙද ඉන්නේ කියන එක භූතලයේ කොතන හිටියත් එකයි. මම දවල්ද ඉන්නේ රෑයද ඉන්නේ පාන්දරද ඒකෙත් වෙනසක් නැහැ. ඒකෙන් සොයායක්ත වීම නිසා තමයි අපිට ඒ ගන්න විවේකය මොනම දෙයකවත් රැඳිලා නැහැ. කොයි කරදරයක ඉඳලා හෝ එතෙන්ද යන පෙත දන්නවනම් කරදරේ මොකෙන් පටන් ගත්තත් කමන්නේ අපිට තියෙන එතන විවේක ස්ථානය අනේකයි තියෙන්නේ. ඒක ඒක ඔක්කොම සුව. ඒකෙදී සද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥා ඔක්කොගෙම සුවයක් ඒ තියෙන්නේ. ඒ අවාසනාවකට වගේ මේක සමාධි සුවේ කියලා පොඩි මේ සමාධියට වැඩි chance එකක් දෙන්න හදනවා. සමාධිනේ ඔක්කොගෙම සුවයක් එතන තියෙනවා. හොඳයි අපි පැයකමාරක අපි බලාපොරොත්තු වෙච්ච කාලය අරගෙන තිනවා ධර්ම සාකච්ඡාව සඳහා